අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු. තව වේලාව ඉතුරුනොත් ලැබෙන ඉද ප්‍රස්තාව අනුව සභාවෙන් මතුවෙන ප්‍රශ්න වලට ආරාධනාපූර්වක වෙලා අපි ලියනගේ මහත්තයා ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. පළමුව ඉදිරිපත් කරන්නේ ඊයේ තිවිච්ච ප්‍රශ්නයක් අත්අකුරු කියව ගන්න බැරි නිසා නැවත සකස් කළා ඉදිරිපත් කළා දෙන නිසා ඒක කලින් ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම ස්වභාවයෙන්ම ඊතා කෙටි හුස්ම ගන්නා බව අත්දැකැත්තෙමි. පරයන්කේදී නාසය කෙලවර වෙත සිත යොමු කළ විට નિરાයාසයෙන් හුස්ම වැටීම නැවතී ආයසිකින් හුස්ම ගැනීම සිදුවන බව නිරීක්ෂණය කර ඇත්تمي. මෙය මගහරවා ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඉහත ගැටලුව නිසා මම පර්යංකයේදී පපුවේ උස් පහත් වීම නිරීක්ෂණය කරමි. සමහර පර්යංකවලදී මම මුහුණේ ගැස්සීම, කකුලේ වේදනාදී අත්දැක ඇතෙමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි එම අත්දැකීම් නිරීක්ෂණය කර සිට නැවතත් පපුවේ උස් පහත් වීම කෙරෙහි සිත යොමු කෙලිමි. මෙයට මේ ආකාරයෙන් සමහර පරිණක මට විනාඩි 15 30 45 හා පැයක පමණ සිටිය හැක. ඊයේ සවස ධර්මදේශනාවට කලින් තිබූ අවසන් පරිණකය මම ඉහළ මළුවේ ශාලාවේ ආරම්භ කළෙමි. පපුවේ උස් පහත් වීම දෙස සතිය පවත්වමින් සිටින විට සවස හතරට gediy ගැසීම නිසා පරිණකය හදිසියේ නැවතිනේ. ඒ වන විට මම විනාඩි 15ක් පමණ පරිණංකයේ සිටි බව දැනගතිමි. gediya ගසා අවසන් වූ පසු මම නැවතත් පපුවේ උස් පහත් වීම නිරීක්ෂණය කරමින් පරිණංකයට පිවිසෙමි. එසේ දැකිය හැකි වූයේ හුස්ම වාර දෙකක් හෝ තුනක් පමණි. ඉන්පසු සිදු වූ දෙයක් ගැන මතකයක් නැත. ඉන්පසු එම මම එම මතකයේ තින්නේ නැවතත් පපුව දෙස බැලිය යුතුය කියා සිතුවිල්ලයි. මම පපුවේ උස් පහත් වීම නිරීක්ෂණය කළ නොහැකි විය. ඒ නිසා මම උදේ දැස් විවෘත ගලෙමි. විනාඩි 30ක් පමණ ගත වී ඇති බව දැනගතිමි. එම කාලය තුලදී සිතුවිල්ලක් ඇති වූ බවක් හෝ ශබ්දයක් ඇසූ බව හෝ මතක නැත. ශරීරෙම ඊට සැහැල්ලුවක් දැනිනි. මෙයට සමාන අත්දැකීම් පසුගිය දිනවල වරක් හෝ දෙවරක් විහාරස්ථානයක සිල් සමාදන් වී කළ භාවනාවකදී නිවසේදීද ලබා ඇතෙමි. මෙම අත්දැකීම ඔබ වහන්සේට ඊයේ ධර්මදේශනාවේදී සඳහන් කළ අනිමිත් සතියදයි මම නොදනිමි. ගරු ස්වාමින් වහන්සේ මගේ භාවනාවේ ඉදිරියට කළ යුතු දෑ පිළිබඳව උපදෙස් ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේක මට පේනවා මේ ආනාපාන සතිය අල්ලන්න අඹාගෙන යෑම නිසා නැත්නම් ඒක පිටිපස්සේ එලවාගෙන යෑම නිසා හිත ව්‍යාවෘත වෙලා ඇතිවිච්ච අවුලක් තියෙන්නේ. ඒක නිසා මේ වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන නැත්නම් වාඩි වෙලා ඉන්නේ ඉරියව්වේ හිත තියාගෙන ඉන්නවා කියන කතාවයි මේ කියන අත්දැකීමේ මට පේන පටලැවිල්ලක් නැහැ. නමුත් මේ හුස්ම හොයන්න ගිහිල්ලා ඒක තුනී වෙලා නැත්නම් ඒක සියුම් කෙටි හුස්ම භාව කියන මේ පේන්න තියෙන භාව ස්වභාව සියල්ලම ප්‍රශ්නයක් කරගන්න. ඒ නිසා මේ අර මුලින් දෙන උපදේශ වල හැටියට හොඳට පట్టල වෙලා වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන එකේ පැයම ඉඳ ඉච්චලා තියෙනවා. එතකොට පපුවේ හෙල්ලුණත් වෙන තැනක කම්පන චංචල ආවත් ආස්වාද ප්‍රසවාසය ආවත් පිම්බීම හැකිලිමේ ආවත් ඔක්කොම සිද්ධ වෙන්නේ ඉඳගෙන ඉන්නවා කියන කය ඇතුලේනේ. එතකොට පටල වෙන්න දෙයක් නැහැනේ, සැක කරන දෙයක් නැහැනේ. එහෙම නැත්නම් බය වෙන්න දෙයක් නැහැනේ. දැන් මෙතන මේ ආනාපානේ නැති බවක් මුල් කරගත්ත විශාල කතන්දරයක් ගෙතිලා තියෙනවා. අන්තිම වෙනකොට කිට්ටු කරලා තියෙනවා මේ පපියෝස් පාස් වීමක් සහ ආනාපාන දෙක සම්පාත වෙනවා වගේ කියලා. ඒකට හිත ගිය ගමන්ම පාලනෙන් ගිලිහිලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම තියේදී ඔක්කොම ටික එක මල්ලට දාලා ආනාපාන පේනුණත් නැතත් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක දිගේ යන්න ඒකල්ල පේන ටික ඔක්කොම බලන්න. ඒ මේ ලියපු එකනා කියන්න පුළුවන් මේ වෙලා තියෙනෙත් ඔය මම දැන් මෙතන කියන එක සතුටින් බාරගෙන ඉඳිල්ලද්ද එහෙම නැත්නම් මේ ආනාපාන හොයාගෙන යන්න ගිහිල්ලා වෙච්චි අවුලක්ද කියන එක ප්‍රකාශ කරන්න කැමතිද නැත්නම් ඒ ඉඳගත් එක්කන කැමතිද මම දන්නවද මේ ආනාපාන හොයන්න ඉස්සෙල්ලා මේ ඉඳගෙන ඉන්න බව මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බවට ගියා නම් ඔය පටලවිල්ල එන්නේ නැහැ කියන කතාව දැනගෙන හිටපු කෙනෙක්ද මේ ලියලා තියෙන්නේ නැත්නම් ඒ ඒ අදහස තාම පැටලිලා නිරව මේ පැටලුම් අරගෙන නැද්ද නිරවුල් වෙලා නැද්ද කැමැති දේ ලියපෙකන තමන්ගේ අදහස් හෙලි කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මම පටන් ගන්නේ මම දැන් මෙතන කියලා ඊට පස්සේ උත්සාහ කරනවා හුස්ම රැල්ලට හිත යොමු කරන්න. ඊට පස්සේ ඒක සමගාමීව හිතනවා මේ පපුස් පහත් වීම බලන්න. මට අර ඊය පෙරද අත්දැකීමේදී නම් පපුස් පහත් වීම තමයි බලාගෙන හිටියේ ස්වාමීන් වහන්සේ. ඒකට මේ ආයාසයෙන් හුස්ම ගන්න පෙළමෙනා වගේ කියන අවුලක් වෙන්නම ඉඩක් නැහනේ. පපු දිහා බලා ඉන්නවනම් හෝ ඉඳගෙන ඉන්න ඉරියව් දිහා බලා ඉන්නවනම්. ඒක හරි හැමදෙන්නේ අර නහය ගිස්ස බලනකොට තමයි ආයාසයෙන් හුස්ම ගන්න. ඒ ඔක්කොම වෙන්න තියෙන ඉස්සල මේ භාවනාවට බැහැගත්තට පස්සේනේ විතර හොයන්න තියෙන්නේ. ඒ විතර හොයනකොත් එහෙම භාවනාවට බැහැගන්නත් ඉස්සලා ඉතින් නිකන් හම්බෙන ගුණාගේ අම්බලන්න හදන කතාව නෙවෙන්නේ. නිසා ඉස්ලාම් බලන්න මම ඉඳගෙන ඉන්නක පටල වෙනවාද කියලා. ඉඳගෙන ඉන්න පටල වෙනකොට මොකද්ද ප්‍රසිද්ධ වෙන්නේ කියනවා මිසක් අසවල දේ ප්‍රසිද්ධ කරන්න ඕන කියපු ගමන් කරත්තට ඉස්සලා ගුණාට ඉස්සලා කරත්තේ දාගෙන ඉතින් ගමනක් නැහැ. ඉතින් අපි අද ඉන්නේ සෙට් ටික හත් වෙනි දවසේ. මේ මේකේ මූලික ටික ඍජු කරගත්තේ නැත්නම් පෙට්‍රල් ටික නාස්ති වෙන අපරාධයි. ඒ නිසා ඉස්ලාම් බාහිර ඉඳගත්තට පස්සේ ඉඳගෙන ඉන්න බව තේරෙනවද? තේරුණාම ඒ ඉඳගෙන ඉන්න ඉරියව මොකද්ද තමයි පෙන්වන්නේ. මේ කකුල් පොළවේ වදින එක වෙනවද? එහෙම නැත්නම් පපුවේ උස් පහත් වීමක් පේනවද? එහෙම නැත්නම් කම්මැලිකම නිදිමතක් පේනවද කියලා පෙන්නන දේ මතු කරන්න කියන මොන ප්‍රශ්නයක්වත් එන්නේ. දැන් ඔක්කොම තියෙද්දි නාසිකාග්‍රයක් බලන්න ගිහිල්ලා ඇති කරගත් අවුල තාමත් ඉවර නැහැ. මේ ලියුම ලියලා ඉවරුණත් ඉවර නැහැ. ඒ නිසා first thing first වාඩිලා ඉන්න බව දැක්කට පස්සේ තමයි නැත්නම් කාර් එකේ එන්ජින් එක ස්ටාර්ට් කරගත්තට පස්සේ තමයි අපි ෆස්ට් එකට දාන්නේ. එන්ජින් එක ස්ටාර්ට් කරන්න ඉස්සෙල්ලා තර්ඩ් එකට දාලා පික් මේ එන්ජින් එක ඕන් කරන්න ගියොත් නොක් කරනවා. ආන්න දෙන්නේ නැහැ. ඒසයි ඉස්සලා වань ඉඳගෙන ඉන්න එක ඒකේ ලියන්න හොඳ විස්තරයක් මම ඉඳ ගන්නකොට මට තේරෙන්නේ මේ ඉඳගෙන ඉන්නේ යටි පහටිය පොළවේ වැදෙන එක. එහෙම නැත්නම් පපෝස් පහත් වෙන එක. එහෙම නැත්නම් පහසුව නැත්නම් අපහසුව කියලා දැන් කියන ටිකේ ඒක පිරිසුදුකම තියෙනවා. ඒ ටික ලියලා ඊගාට පේන දේ මිස ওই නාසිකාග්‍රහ හොයන්න යන එක නිසා ඇති කරලා තියෙන්නේ ඒකට ඉතින් මම කියනකොට මම බැනුම් අහනවා. කෙල්ලෙක් ඇහැදෙන්න ඉස්සෙල්ලා ලව් කරලා කියලා කියන්න යන්න එපා. ඉස්සෙල්ලා ඇහැදෙන එක බලපංකෝ මේ මම ඕකට කියන්නේ ඒ හොඳ ප්‍රසිද්ධ සායඩෝ කෙනෙක් කියනවා. ඒක කිල්ලෙක් යාලු කරන හැටි දන්නේ නැද්ද කියලා අහනවා. මෙච්චරම මේ දකින්න ඉස්සලා බදාගෙන නටන්න බැලුවොත් එහෙම දකින්නත් ඉස්සලා කෙල්ල මොකද වෙන්නේ? මේ වයස් මිනිසුන්ට කියලා දෙන්න වෙලා තියෙනවා මේක. කිල්ලෙක් යාලු කරගත්තා ඉස්සලා නිකන් නතු වෙනවාද කියලා බලන්න එපා මේක මේ. පොරොන්දම් බල්ල කපුව යවලා කරන මගුලක් නෙවෙයි මේ වෙන්න හදන එෆයා එකක් නෙවෙයි. එහෙම නැති වෙලා ඒ ළමගේ කේන්දර බල මොනව බැලුවත් ඒ කෙල්ල කැමති නැත්නම් ඉවරනේ වැඩක් නැහැ නේ කේන්දර බල. දකින්නත් ඉස්සලා බලන්නත් ඉස්සලා කැමති නැතිසලා පැනලා බදා ගන්න ගියොත් තනිස් නඩුවකට පුසාව යන්න වෙනවා. එහෙම කියනකොට දෙන්නේ නැහැ. නාමත් සකයි මට මේ තේරෙනවා තේරෙනවා හරි කියෝ බෑන තේරිච්ච කියෝ බෑ මොකද්ද තේරුනේ වාඩි වෙලා මම දැන් මෙතන කියලා හිතලා දැනන දේ ඒ ප්‍රකට දේ ගැන මෙනෙහි කරන්න. ඒක මෙනෙහි කරන්න ඕනෙත් නෑ. එයා පෙන්නනවනේ දැනගන්නවා. දැන් මම මේ වාඩි වුණාට පස්සේ ඇවිදින්නේ නෑ කියලා කොහොමද දන්නේ? හිටගෙන නැහැ කියලා කොහොමද දන්නේ? බුදියගෙන නැහැ කියලා කොහොමද දන්නේ? ආ එතකොට මට මේ යට හැප්පෙනවා පේනවා. එහෙම නැත්නම් මේ හුස්ම ගන්නවා පේනවා. මොනව හරි පේනවා. ඒ පේන දේ පෙන්නකම් ඉන්නතුව මේ අහවල දේ තෝරන්න මේ දේ තෝරන්න ගිය ගමන් ඉතින් කතා කරලා වැඩක් නැහැ අවුල. මේ නිසා බුදුජානන්සේ නිතරම කියනවා අනුපුප්ප සික්ඛා අනුපුප්ප කිරියා අනුපුප්ප ප්‍රතිපදා. අනුපූර්වෙන් බස්සන්න ගැඹුරට. ගැඹුරටම පටන් අරගත්තොත් කරන්න බෑ. ඉතින් ඒක හිතනද අපි දවසට පැයක් විතර තනියම භාවනා කරගෙන ඉඳලා අවුරුදු 15ක් ඉස්සක් භාවනා කරත් ලගතුවක් වෙනවද කියලා එක්ස්පීරියන්ස් එක කවුන්ට් වෙන්නේ නැහැ නේ. මොකද්ද මේ කරන්නේ කියන එක දන්නේ නැහැ. ඉතින් හැමදාම මහන්සි වෙනවා. මහන්සි වෙච්චාම ආයාසගත හුස්ම එනවා. ටික කාලයක් ගියාම බෙල්ල අමාරුවක් එනවා. ආයෙ පස්සේ ගියාම නිින්දයක් නැතු යනවා. විකාර ගොඩක් එනවා. ඔය පේන දේ බලන වෙනකොට බලන්න ඕන දේ හොයාගෙන යන්න පටන් ගත්තා. ඉතින් ඒක ඒක හරි අමාරුයි කියලා දෙන්න අමාරුයි. අපි ඒ තරම්ම ප්‍රතිඵල අපේක්ෂාවක් තියෙනවා. පැනලා දෙනවා. මොකද්ද ඒකෙන් එහෙන් එන්නේ? මොකද්ද මෙහෙන් මතුවෙන්නේ කියලා බලන්න ඉවසිල්ලක් නැහැ. දැන් ඇති හැටිය දැකීම නෙවෙයි භාවනාවේ පරමාර්ථය කරගෙන තියෙන්නේ. මොකද්දෝ හොයාගෙන යනවා. ගිය ගමන් හරියටම පිහියේ හොඳට ගාපු පිහියක දැල්ල ගලක තියලා ඇතිල්ලා වගේ ඔක්කොම ඉවරයි. ඔච්චරලා ගාපුවා තීරම ඉවරයි. ගලේ හරහට තියලා ඇතිල්ලොත් එම්පී ඉවරයි. ඒක නිසා ඒ අර ඒ ක්‍රමය ඒ ඒ ක්‍රම වේදය මේ පේන දේ බලනවා. ඒ ක්‍රම වේදය ඊට වගේ කෙල්ල ගැන කිව්වහම ඔන්න තේරෙනවා. එහෙම කිව්වේ නැත්නම් තේරෙන්නේ නැහැ. hina වෙනම අහලකොට අපි තේරුණා කියලා ඉස්සරහට යන්නේ නැත්තම් මේක ඉවර කරන්න වෙන්නේ. නිර්වන් සරණයි ගරු ස්වාමීන් වහන්ස උදේවරුවේ මම පර්යංකේ සිට ආනාපාන සති ආනාපාන සතිය දෙස බැලීමි. ආස්වාස ප්‍රස්වාස දෙස බලා සිටින විට ආස්වාස රැල්ල වම් නාසි දුරින් ඊතා වේගෙන් පිටවිය. ඒ උණුසුම් හෝ සීතලක් ලෙස නොදැනුනි. ඒ උණුසුම් හෝ සීතලක් ලෙස නොදැනුනි. උණුසුම හෝ කියලා වෙන්නේ බෑ නේද? හෝ තමයි. උණුසුම් හෝ සීස සීතලක් ලෙස ලියන මනසයාද මන්දා. මෙසේ සෑහෙන වේලාවක් පැවතුන අතර පසුව ඊතා සියුම් ආකාරයට පිටවන බව දැනුනි. හිස පහතට වැටි ඇතත් සිහියෙන් සිටින බවක් නින්දේ පසුනවන බවත් වැටහුණි. හුස්ම ගන්නා විට ඊතා පැහැදිලි ආලෝකයක් දිස්විය. ආනාපානයේ සතියෙන් සිටින බව දැනගතිමි. එසේ ආලෝක කිහිප විටක් පැවතුන අතර මූල කර්මස්ථානයේ සිටින බව දැනුනි. පසුව මා ඉදිරියට වේගෙන් නැමී ගිය හේයින් මා ගැස්සී පිය විසියට පැමිණීමි. ඇස්සැරීමට සිතුනත් එය සිදු නොවි පසුව ටිකින් ටික ඇස්සර බැලුව විට වේලාව 10:30 බව දැක්කෙමි. ගරු ස්වාමීන් වහන්ස මා පැය එකහමාරක් භාවනාවේ සිටි බව සිහිුනිමි. මේ මගේ භාවනාවේ දියුණුවක්ද නැත්නම් බාධකයක්දයි කරුණාවෙන් පහදා දෙන ලෙස ඊතා ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඔය මේ අවසාන ප්‍රශ්නේ මේ කියලා තියෙන්නේ පැයකමාරක් හිටපු එකද ගැසිච් එකද මොකක්ද කියලා ප්‍රශ්නේ පිරිසුදු නෑ. මේකෙත් හැබැයි ඊට පිරිසුදු දෙන්නේ ඉස්සලා දැක්විය යුතු කාරණාවක් තියෙනවා. මට උණුසුම සිලිසෙස් දැනුන්නේ නැහැ කියලා. විපස්සනා කවදාකවත් නැහැ කියන වචනේ පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙද්දී කියන එක නම් තියෙන්නේ. අරක දැක්කේ නැහැ මේක දැක්කේ නැහැ කියලා කන බින්දවන්නේ නැහැ නේ. නිසා විපස්සනා ඩික්ෂනරි එකේ නෑ බෑ දෙක නෑ. ආවොත් විපස්සනාව නැහැ. පේන දේ කියන එකට තියෙන දේ නෙච්චරයි. ඒකේ අහවල් දේ නෑ කියලා කියන්න ඕන. එහෙනම් ඒක හොයාගෙන ගිහිල්ලා තියෙනවා. මට අසතේ පේන්න බෑ බලන්න බෑ කියලා ප්‍රශ්නකුත් නෑ. මොකද මේ පසනායි එකයි තියෙන්නේ. හොඳට පట్టල වාඩනකොට පස්සේ පේන දේ කියන්නේ. මේ හොයාගෙන ගියාම ප්‍රශ්න තියෙනවා. ඒ වගේම මේ අවසානයේ අහන ප්‍රශ්නේ මේ කියලා කියන්නේ මොකටද කියලා මම ආසයි දැනගන්න මේ මෙතන පටලවිල්ල සැකේ අනිශ්චිත භාවයේ තියෙන්නේ මොකක් සම්බන්ධයේද මේ කියපු විස්තරවල විස්තරලා ඉස්සත් වෙනවා කොයි එකද සැක නැත්තම් මුළු එකම සැකද කියලා මට කැමතියි මම ප්‍රශ්න පොඩ්ඩක් සවිස්තරව දැනගන්න. කැමති එළියපෙකන ඉදිරිපත් වෙන්න. ඉදිරිපත් වෙන එක නෑ මම අර වගේ මේ බයිනකොට. ඒක වෙන්නේ නැති මං දැන් ප්‍රධාන ප්‍රශ්නේ. ඒ නිසා ඒක ලියන්න මට මොකට මොකද්ද මෙතන පිරිසුදු කරගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මට තේරෙන්නේ නැහැ කොතැනද ප්‍රශ්නේ තියෙන්නේ සැකේ තියෙන්නේ කියලා. ඒක ඒ කරන එකනට තමයි වෙන් කරලා මට කියලා දෙන්න පුළුවන්. ඒක කරලා නැත්නම් අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. අනිත් දවසේ ලියනකොට කරුණා කරලා මෙන්න මෙතනයි සැකේ කියන එක විස්තර කරලා දෙන්න. ගරු ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ විසින් වම දකුණ මෙනෙහි කරමින් කරන සක්මන් භාවනාව බාලාංශ පන්තිය ලෙසත් ඉබේ සිදුවන සක්මන විදර්ශනාවට ප්‍රවිෂ්ඨය ලෙසත් ඉන්පසුව ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කරමින් කරන ආනාපාන භාවනාව බාලාංශ පන්තිය ලෙසත් ආනාපානයේ මුළුමනින්ම ගෙවි කය සංසිඳන අවස්ථාව විදර්ශනාවට ප්‍රවිෂ්ඨය ලෙසත් සඳහන් කළ ලද බව මට ඇසුණා. ගරු ස්වාමින් වහන්සේ යම් යෝගාවචරයෙකුට මේ අවස්ථා දෙකම ඇතිවන්නේ එකවරද සමගාමීවද එවිට එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරන අතරේත් විදර්ශනාවට යොමු වෙනවාද ඒ කවර ආකාරයෙන්ද පැහැදිලි කර දෙනසේක්වා. මේක තමයි අත්දැකලාද මේ කතා කරන්නේ නැත්නම් මූලධර්ම වශයෙන් විතරද කියලා ප්‍රශ්නෙන් තේරෙන්නේ නැහැ. අඩු ගානේ සක්මන් කරනකොට මේ ලියන එකන ඔය කියන විදිහේ අනායාසයෙන් සිදුවීමක් දැකලා තියෙනවද? නැත්නම් පරියන්කේ ඉන්නකොට ආනාපාන කරනකොට හොඳ සංසිඳිත අවස්ථාවක් අත්දැකලාද මේ ප්‍රශ්නේ අහන්නේ නැත්නම් කරුණු ගලපලා ණය විපස්සනාවක් නැත්නම් ආකාර පරිවිතක්යක්ද කියලා මට තේරෙන්නේ නැහැ. මට පේන්නේ ප්‍රශ්නේ ආකාර පරිවිතක්යක්. ඒව විසඳන්න බෑ. Taman අත්දකින්න නැතුව අල්ලපු ගෙදර එක්කනා භාවනා කරුවොත් මට මොකද වෙන්නේ කියලා මට තේරෙන්නේ මට දන්නේ තමන් භාවනා කරුවොත් මට මොකද වෙන්නේ කියන එක විතරයි. එචා බනවල තියෙන දේවල් ගලප ගලප ඉන්න එක නෙමෙයි තියෙන්නේ තමන්ගේ අත්දැකීම් පොඩ්ඩක් අඩු ගානේ වචන දෙකක් සඳහන් කරන්න නැතුව මම මට පටන් ගන්න තැනක් තේරෙන්නේ නැහැ. ඒ නිසා මම අහනවා මේ දීපේකනාගෙන් මේ කියන තුනෙන් එකක් හෝ එදින්දා ජීවිතේ අනායාසයෙන් වැඩ කරන වෙලාවක්, ශක්මණේ අනායාසයෙන් යන වෙලාවක්, පරියංකේදී අරමුණ ගෙවිලා විවේක වෙච්ච වෙලාවක් අත්දැකලාද මේ කතා කරන්නේ නැද්ද කියන එක දැනගන්න කැමතියි. මට කියන්නේ අත්දැකීම කියන්නේ කොයි ඔය තුනෙන් කොයි එකද අත්දකින්නේ? අවසරයි ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ආනාපානය ඊතා ඉක්මනින් සංසිඳිලා ඊට පස්සේ කය සංසුන් වෙලා ආනාපානය ඒ කියන්නේ හුස්ම ඉහළ පහළ වැටෙනවා කියලා දැනෙනවා ඒ වුණාට එත ඒක කොතනද වෙනවා වෙන්නේ කියලා දැනෙන්නේ නැහැ සක්මන් භාවනාවේදී මේ රීට්‍රීට් එකට ආවට පස්සේ ඒ වගේ දැනුන්නේ නැහැ නමුත් gedara di භාවනා කරනකොට කීප සැරයක් සක්මන් භාවනාව පැයක් විතර කරනකොට අන්තිම විනාඩි 10 විතර ඒ කියන්නේ ශරීරයේ දණියෙන් පහළ කොටස උඩ කොටසට ස්වයාත්ව ඇවිදිනවා වගේ එහෙම අත්දැකීමක් ලැබිලා තිනවා සැරයක් දෙසරයක්. ඔය එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ දෙයක් එදිනදා වැඩ කරනකොට වෙන්න පුළුවන්ද? ඒක භාවනාවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පළවෙනි කොටස මේ ඒ ඒ දෙක එකටද වෙන්නේ කියලා ස්වාමින් වහන්සේ කියන්නේ. එහෙම එහෙම කියන්න බෑ. ඒ කියන්නේ පරියංක පමනක් කරනවා සක්මන් නොකරන කෙනෙක් ලෝකේ ඉන්න පුළුවන්. ඒ දෙකම වෙනවා නම් එතකොට ඒ වගේ කෙනෙකුට කොහොමද ඒක අත්දකින්නේ? ඒ වගේ අපිට ප්‍රොජෙක්ෂන්ස් දාන්න බෑ. අපිට මේ ප්‍රක්ෂේපණ කර කර බලන්න බෑ. Tamanḍa උනේ මොකද්ද කියන එක විතරයි. එහෙම නැත්නම් ඒකට මුළු විශ්වයටම ගැලපෙන සාර්වභෞම ඔක්කොටම ගැලපෙන න්‍යාය පත්‍රයක් නැහැ. එක එකනාගේ කර්මයේ වෙනස් එක එක ආධ්‍යාශයන් වෙනස් හිත පැත්තෙන් බැලුවොත් නම් න්‍යායයකට තමයි වැඩ යන්නේ. නමුත් මම මේ සක්මන් කරනකොට අනායාසයෙන් වෙච්ච දවසේ අනිවාර්යයෙන්ම මට පරියන්කේදී අනායාසයෙන් විය යුතුයි කියලා එකක් නැහැ. වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඊගාට ඉදින්දා වැඩ කරනකොටත් වෙන්නත් පුළුවන් දෙන මේ මේක වෙනවද කියන එක ඉදින්දා වැඩ කරද්දිත් භවනා කරත් නැතත් හුඟව දෙනකොට අනායාසයෙන් වැඩ වෙනවා නමුත් ආයාසයක ඉඳලා අනායාසයකට ගියේ නැති නිසා සතියේ ඉතිහාසයක් එතන නැහැ එයා භවනා කරලත් නැහැ නිසා එයාට ආනිසංස නැහැ සතියෙන් ඉන්න එක නා ආයාසයෙන් සක්මන් කරලා අනායාසයට යෑම ප්‍රතිපදාවේ දියුණුවක් කියන එකයි බුදුහාමරගේ න්‍යායය ආයාසයෙන් හුස්ම බලලා ආස්වාස් ප්‍රස්වාස් බලලා ඒක නොදැන තැනට යන්නේ ආයාසයෙන් සිට අනායාසයට නිසා ආමග ඉතිහාසයේ Tamanට සක්සු දක්ෂේ පැහැදිලි. එතකොට දන්නවා ප්‍රතිපදාවේ ඉන්නේ ආයා එන්න එන්න කෙලස් අඩු වෙනවා. ඒකම එදිනදා වැඩවලත් වෙන්න පුළුවන්. ඒක යෝගාවචරයට Tamanගෙම ඉතිහාසයේ සම්බන්ධයෙන් Tamanගෙම ආමග පිළිබඳව තියෙන විශ්වාසය තමයි මෙතන මේ පිටිච්ච ගතිය කියන්නේ. සම්පත්‍ති කරගතිය කියන්නේ. මම මෙතන ඉඳලා මෙතෙන් ආවේ කියලා දාන්න. ඒක පාරට මොන ජවනිකාවක් දැක්කත් අපිට සංසන්දනාත්මකව කියන්න බැරි නිසා කියන්න බෑ. ඒ නිසා එදිනෙදා වැඩවලත් අනන්තවත් අපි අනායාසයෙන් කරන වැඩ තියෙන එක භාවනාවට වැටෙන්නේ නෑ. මොකද ආයාසයේ සිට අනායාසයට යෑමේ ක්‍රියාවලිය ඉතිහාසය ජවනිකා ටික රූපාන්තරණය පරිණාමය විපරිණාමය දැක්ක නැති නිසා ආනිසංස නැහැ. මෙතන මේ විපරිණාමයයි මෙතන තියෙන අපි සාතික කරගන්න දේ ඒක සම්පූර්ණ වෙන්නේ අනායාස මට්ටමින් යන මට්ටමට ගියාට පස්සේ තමයි නිසින්ින්ද බලා ගන්න පුළුවන් වෙන්නේ මෙහෙම ඉඳලා මෙතෙන්ට ආවයි කිය. ඒ වුණත් විදිරපත් කළා තියෙනවා වැරදි. මොකද Tamanගේ අත්දැකීම කිසිසේත්ම ලියන්නේ නැතුව මේ ඉදිරිපත් කරපු ක්‍රමය නිසා මට ලකුණු 30ක් විතර කපන්න සිද්ධ වෙනවා. මුළු ලකුණු ප්‍රමාණයෙන් ඉදිරිපත් කිරීමේ ක්‍රමය වැරදි නිසා. අන්තිමට ওই භාවනා ඕගනයිස් කරන කට්ටිය කන පැලෙන්න ගහන්න ඕනේ. මොකද අනික් මිනිස්සුත් නම ගන්නවා. මේගොල්ලෝ තමයි හරියට කියලා දෙන්න ඕනේ වார்த்தාවක් ඉදිරිපත් කරන මෙන්න මෙහෙම කරපන් කියලා. ඒකෙල්ල මහේ කාලම යන්නේ කැලේ. අන්ධ પરම්පරාවක් යන්නේ. ඉතින් ඒ වගේ කෙනෙකුට අල්ටිවේටි කෙනෙකුට වැඩි ගහන්න ඕනේ. ඉදිරිපත් කරන තමන්ගේ අත්දැකීම කියලා ඒකටයි අපි සාපේක්ෂව ප්‍රශ්නේ හෝ සැකේ හෝ කතා කරන්නේ. අරක උනා මේක උනා කියන මේ ලියලා තියෙන ක්‍රමයේ යනවා බලනකොට එච්චර ප්‍රායෝගික නැහැ ඒකයි මට ප්‍රශ්න අහන්න සිද්ධ වුනේ. ඉතින් එතකොට මම ටිකක් බයිනවා. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවක් හරියාකාරව පැයක පමණ කරගෙන යනවා. එහිදී වම දකුණ වශයෙන්ද ඔසවනවා යවනවා තබනවා වශයෙන්ද අතරු පැන නගින ලක්ෂණ වරන් ඇතුලේ බර ගතිය, සැහැල්ලු ගතිය, පැද්දෙන ගතිය ආදී හොඳට දැකිය හැකිය. සතිය පිහිටයි. සිත සමාධි වේ. අවසානයේදී පර්යංක භාවනාවට යනවා. නොබෝ වේලාවකින් ආනාපානයේ වැටහි. හිත සමාධි වේ. පසුව මුල මැද අග වශයෙන් බලනවා. භාවනා දිගටම කරගෙන යනවා. සමහර අවස්ථාවලදී පැද්දෙන ගතිය, ගැස්සෙන ගතිය ඇති වෙනවා. ඒද මෙනෙහි කරමින් ආනාපානයේම සිත පිහිටුවමින් ආනාපානයේ වෙන් වෙන්න බලනවා. මේ ආස්වාසයයි මේ ප්‍රස්වාසය වශයෙන් ටික වේලාවකදී ආස්වාස ප්‍රස්වාසයේ වේගය අඩු වී නොදෙනී යනවා. සමහර අවස්ථාවල ඇඟ කිලිපොලා යනවා. වැටෙන්න යනවා. ඒ සැනකින්ම නැවතත් ආනාපානයේ හිත පිහිටුවා භාවනාව දිගටම කරගෙන යනවා. සමහර දවස්වලට දවසේ එළියෙමින් ආලෝක ගතියක් පවතිනවා වෙනෙනවා. ඊට පසුව කිසිම චංචල ගතියක් නැතුව හිත පවතිනවා. හොඳ ශාන්ත සැහැල්ලු ගතියක් දැනෙනවා. මෙසේ කෙතෙක් දුරට පවත්වාගෙන යා යුතු වන්නේ දැයි ඔබ වහන්සේගෙන් උපදේශ පතමි. ඔබ වහන්සේට උතුම් නිවන් සම්පත්තිය පතමි. ශාන්තිගතිය ඇති වෙනකම් පාවිච්චි කරන්න ඊට පස්සේ අශාන්ත වෙන්න එච්චරයි තියෙන්නේ. තමන්ට අශාන්ත ගතිය ඕනේ නම් භාවනා නැතකරන්න ශාන්ත ගතිය පවත්තන්න ඕන නම් හැකි තාක් දුරට පවත්තන්න. ඒ නිසා මේ කොච්චරක් සාපේක්ෂව මේ නික්ලිෂි භාවයට සාපේක්ෂව කොච්චරක් කෙලෙස් සතියේ ස්ටොක් එක තියෙන්න ඕනද කියලා මගෙන් අහන්නේ ඔය. දවසට කොච්චරක් කෙලෙස් මම කරන්න ඕනද කියලා අහනවා. මේ පාර හදලා තියෙන තාන්ති පාර්ගයට ඇර දැන් කොච්චර යන්න ඕනද කියලා අහන. ඒ කියන්නේ ඒක නතර කරලා කොච්චරක් අක්කා ගා ගන්න ඕනද කියලා මගෙන් අහන්නේ. වැරදි මිනිහගෙන් අහන්නේ. මොකටද ආවේ මෙහි? මේ අශාන්තමත් ගතිය වැඩි කරන යනද මේ ආවේ නැත්නම් සාන්ත ගතියද වැඩි කරන යනවා. ඒක වැඩි වෙලා දිස්මෘත්තාවට ගිහිල්ලාද සාන්ත ගතියද? ඉතින් මේ වගේ ප්‍රශ්න අහනකොට මේ මොකටද මේ පිරිසුදු කරගන්න හදන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මේ අමාරුවෙන් දඟල දඟල ඉන්න මනසෙකට මේ කරදරේ වෙහෙද ඉන්න මනසයට විවේකයේ දුන්නට පස්සේ දැන් මම විවේකයේ ඉන්නවා ඊගාට මොකද කරන්න කියලා. ඉතින් ආයෙත් ගෙදර බලන්න ගෙදර ගිහිල්ලා අටි ගා ගන්න ඉති වෙනවනවා කියන්නේ. එහෙම නැති දෙයක් මම දන්නේ මේ ප්‍රශ්නේ ඇහෙනවද කියලා. එහෙම තියනවාද වෙන මේ ලියුපෙක් නැහැ වෙන දෙයක් බලාපොරොත්තු වෙනවද මම දැන් සාන්තක තියෙනවා මම කොච්චරලා ඉන්නද කියලා මගෙන් අහන්න මොකද මං කියන්නේ ඒ නිසා මේ සංසාර දුක තේරුම් ගන්න අපි මේ කරන ප්‍රයත්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. එහෙම නැතුව නිකන් ප්‍රශ්න අහන්න තියෙනකොට ප්‍රශ්න අහන්න යන්න එපා. එතකොට ඒ කාලේ වටිනාකමක් නැති වෙන තමන් කරන දේම තමන් විසින්ම පහත් වෙලා ගන්නවා. එහෙනම් මේ ලැබිච්ච සාන්තගතිය ආගේ ආඩම්බරය කියලා යුත්තක් නම් කොච්චර ඕනද කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ එවිල්ල තියෙනවා කියලා කියන්නේ මේ ඇතිවෙච්ච ඒ සාන්තකතිය පිළිබඳව සැකයක් අනිශ්චිත භාවයක් බියසලූ ගතියක් තියෙනවා ඒකයි අහන්නේ එහෙම නැත්නම් මේ මම මේ දකින්න ක්‍රමයට වෙනස් නම් කරුණාකරලා නැවත ප්‍රශ්නේ වර්ණ ගන්න කියලා මම ඉල්ලා හිටිනවා අපි යනවා ඊගා ප්‍රශ්නට ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාව මම ඊයේ සවස ධර්මදේශනාවෙන් පසු රාත්‍රියේ සක්මනේ යෙදුණෙමි මම මුලදීම කකුල වම් දකුණ බලා එක සමාධියකට සිත සමාධියටපත් වූ විදයි හඳුනුණු පසු පත් වූයේ යයි දැනුණු පසු කකුලේ එක් එක් ස්ථාන සඳහා තැබීම් ගැටීම් එසවීම බලමින් සක්මන යෙදුණෙමි. පෑ භාගයකින් පමණ කකුල් ඔසවා ගත නොහැකි බව දැනුනි. ඉන්පසු බුදුගේට ගොස් පර්යංකෙද්දී ඇඟ බොහෝ උණුසුම්ය. ආනාපානයේ ප්‍රකටය. ඒත් සමගම මම තද සුළඟකට ආසුව රූෂ ගස් ඇති වනාන්තරයක් දිගේ ඇදී ගොස් ශූන්‍යමෙන් ස්ථානයට සිටි බව මතකය. සිහියෙන් බැලුවෙමි. මේ සියල්ල අනිත්‍ය බව සිතුවෙමි. ඒත් මේ සියල්ල ශාන්තය, ප්‍රණීතේ බව හැඟුනි. ඔබ වහන්සේගෙන් තවත් ඉදිරියට යාමට අනුශාසනා පතමි. තෙරුවන් සරණින් නිවන් ආબોධය ලැබේවා. පරයන්ක භාවනාව බොහෝ කලක සිට සුඛාසනයේ පුරුදු වී සිටියෙමි. එහෙත් දැන් අවුරුදු දෙකක පමණ සිට එය මට කල නොහැක. මම එය මගේ අබල දුබල භවයයි සිතුවෙමි. ඊයේ සවස පරිණක භාවනාවට සුඛාසනයට ඉඳගතිමි. වෙනදා මෙන්ම ඊතා තදබල වේදනා දෙකකුල් ඉහළ සිට දන හිසට එන්නට විය. සිහියෙන් වේදනාව මෙනෙහි කළෙමි. දිගටම වේදනාව දෙස බලා සිට එය මගේ නොවන බව මට නොවන බව සිහි කර එය සැදී ඇති ධාතුන්ගේ ස්වභාවය සිහි කර ඒවායේ වගවීම මගේ නොවන බව සිහි කළෙමි. මේ ඉරියව්වේ වෙනස් මේ ඉරියව්වේ මුල තවත් ඉරියව්වක් සමග දුකෙහි ආරම්භය බව සිදුවෙමි. මගේ සියලු වේදනා පහව ගොස් මට ඉරියව්වේ පැයක් කිසිම අපහසුකින් තොරව සිටියෙමි. මම සියලුම මෙනෙහි කිරීම උගත්තේ ඔබ මේ දිනවල දේශනා කළ ධර්ම කොටස් වලිනි. ඊට පසු ඊයේ බණ වාරයේදී මේ ලෙසින්ම වේදනාව දෙස බැලීමට ඔබ වහන්සේ දේශනා කළසේක. මට මහා සතුටක් ඇති විය. ඔබ වහන්සේගේ අනුශාසනා පතමි. පළවෙනි එකෙත් ඒ සක්මණ සකස් වෙගෙන එනකොටම බොහොම අමෝරාවෙන් වාඩි වෙච්ච බවයි අහගෙන ඉන්නකොට තේරෙන්නේ. ඒ නිසා ඒ සක්මණේ වෙනස්කම් එනකොට හොල්ලන්න කරන්න යන්න බෑ. සක්මණේ ආව ප්‍රශ්න සක්මණේ විසඳෙන්න අරින්න. ඒ වුණා නැත්නම් පැයක් කරන්න. මේකේ ලියලා තියෙන විදිහට පැය භාගයක් විතර කරලා තියෙනවා. ඊට පස්සේ අර ගත්ත ගැම්ම තමයි පරියන්කේ ගිහිල්ලා තියෙන්නේ. පරියන්කෙත් කොච්චර දුරට මූල කර්මස්ථානයේ මෙනෙහි කෙරුවද සක්මනේ වගේ කම්පන චංචල බැලුවද කියන එක නෑ. ඒක ගත්ත ගමම ගිහිල්ලා තියෙනවා ගොඩක් මේ කැලයක් අස්සෙන් ගිහිල්ලා එලිමානකට ආවා වගේ කියන මේ මේ රූප සංඥාවල් වගේ එක ගිහිල්ලා තියෙන නිසා ඒ අහගෙන ඉන්නකොට හිතන්නේ මේ තව ටිකක් මේක සක්මන් කරලා පట్టල වෙලා ගියා නම් මීට වැඩිය හොඳ මූල කර්මත්තෙන් පටන් ගන්න පරියන්කිකුත් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා මේ දෙකම පේන්න තියෙන භාවනාව යන්න හදනවා දැන් ඉස්සරහට. ඒ නිසා පුළුවන් තරම් අර ආධුනික මනස තියාගන්න හරි ගියා මට මෙතනින් පටන් ගන්න ඕනේ කියලා ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. පුළුවන් තරම් සක්මන් කරනකොට වම දකුණ වශයෙන් මෙනෙහි කරලා කරලා කරලා කරලා අනායාස තැනට යනකම් යන්න ආරින්. පටන් ගන්නකොට හැමදාම ආස්වාද ප්‍රසවාසය මෙනෙහි කරලා කරලා කරලා ඒ ආයාසයෙන් උපයා ගන්න සතිය අනායාසයේ දක්වම යන තැන්න ගියාම ওই කියන தත්වල තියෙන සැකමසුතෙන් අඳුරුමු ගහ නැති වෙලා හුද දවල් එළිය යනකා වගේ ගමනක් යන්න පුළුවන්. ඒ විශ්වාසයේ එනතෙක් මේ ක්‍රමය මේ ඇතිලා තියෙන මේ ධෛර්යය තියාගෙන අර 1 2 3 4 පිළිවෙල අනුගමනය කරමින් ගියොත් විශ්වාසය වැඩෙනවා කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමින්වහන්සේ මම සක්මන් භාවනාව වම දකුණ වශයෙන් විනාඩි 30ක් පමණ කර පරයන්ක භාවනාවට වාඩි වෙමි. මම දැන් මෙතන යනුවෙන් විනාඩි කිහිපයක් මෙනෙහි කරමි. ඉන්පසු ආස්වාද ප්‍රස්වාසයට හිත යොදමි. දිග කෙටි වශයෙන් හුස්ම හඳුනා ගතිමි. ටික වේලාවකට පසු හුස්ම රැල්ල නොදැනී යයි. ඉන්පසු හිස තදින් ගැස්සීමෙන් පසු නැවත ආනාපානට එමි. මේ සිදුවීම එනම් හුස්ම රැල්ල නොදැනීම හිස වේගයෙන් ගැස්සීම දිගින් දිගටම සිදුවේයි. එවිට මගේ හිස් කබල දෙපස හා නළල වටේ තදවීමක් හා දැරිය නොහැකි වේදනාවක් ඇතිවේ. ඊයේ රාත්‍රියේදී මේ වේදනාවට අමතරව හිස් මුදුනේ යමක් පිටවීමට උත්සාහ කරන්නාක් මෙන් තදබල වේදනාවක් හා හිරවීමක් ඇතිවිය. පැය එකමාරක පමණ පසු පර්යන්කෙන් නැගිටවිත් නින්දට වැටීමට පෙර හිස් කබලේ තිබූ තදගතිය ඇතුළත කැරකෙනවාක් මෙන් දැනුනි. ඉන්පසු මට නොදැනීම නින්ද ගියා. උදේ අවදි වූ පසුද හිසේ මුදුනේ තදගතිය දැනෙන අතර මුළු ශරීරය පුරාම ස්පන්දනයක් ලෙස දැනේ. දැස් බර ගතියක්ද දැනේ. මාගේ ගැටලුව නම් ආනාපාන සති භාවනාව නිවැරදිව නොකිරීම නිසා මේ தත්ත්වය මාහට ඇතිවන්නේ යන්නයි. ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිනුයේ මේ ගැටලුව කරුණාවෙන් පැහැදිලි කරන දෙන ලෙසයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ආනාපානෙ තියේදී මේ වගේ දේවල් වෙන්න පුළුවන් සමහරට මේ අමිහිරි කර වේදනා තත්ත්ව මට මිහිරි වේදනා තත්ත්ව කොයි දෙක තිබුණත් මිහිරි වුණත් අමිහිරි වුණත් මේ මැදින් ආනපානේ පවත්වන්න පුළුවන්ද කියන එක තමයි යෝගාවචරය කරන්නේ. ඒ සානපානේ භාවනා කරන එකට මේ මේ වේදනා නොආයුතුයි මේ මේ වේදනා ආයුතුයි කියලා එහෙම සීමාවක් නැහැ. ඒ කොයි එක ඇවිල්ලා අපට ගමන පහරස් කරන්න ගියත් කොඩියක් කරගත්ත කෙනෙක් වගේ බිම දාන්න නැතුව ආනපානේ පවත්වාගෙන යන්න පුළුවන් කියලා බැලුවොත් තමන්ට තේරෙයි ඒ උග්‍ර සැප උග්‍ර දුක් වේදනා මැදත් ආනපනි පැවැත්ීමේ කටයුත්ත කරන්න පුළුවන් කෙනාට ඒයට සාපේක්ෂව ඊර්සීමේ ශක්තියක් දැරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. එතකොට එයා දන්නව කරදරයකදී හිත දාන්න ඕනේ ආනාපානට කියලා. උදාහරණයක් වශයෙන් ගැසිලා අවදි වුණාට පස්සේ ඔක නිතර වෙනවනම් ගැසුණාට පස්සේ හිත ආනාපානට දෙන්නේ. එහෙම නැත්නම් වෙන අතිරේක අනබුනට දෙන්න කියන එක නිරීක්ෂණය කරන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ මේ ගැස්සීමට තමන් බහින්නේ ආනාපානේ හරහාද නැත්නම් වෙන අරමුණක් හරහාද කියලා හැම කතාවකම මැදින් ආනාපානේ තේමාව දාගන්න දන්නවනම් ඒක නිකන් මේ මුළු ගමනම මුළු මල් මාලෙම අමුණන නූල වගේ ආනාපානේ තියෙනවා. මොන මාලෙ ඇමනුවත් සමා වෙන මොළු මන මල ඇමනුවත් නූල කඩා ගන්න තුව තියෙන්න ඕනේ. එතකොට මල් මොන විචිත්‍ර දේවල් වුණත් මේ එකම තේමාව යටතේ යන්න ඕනේ. ඒ නිසා මේ ගැස්සෙන එව්වා ගැස්සෙන ඉස්සල්ලා ඒකට බැස ගන්න කියන මේ නොදැනෙන අවස්ථා දෙකට ඉස්සර පස්සර වෙන ආනපානෙ තියනවද කියන වචනේ මේ වார்த்தාවට ඇතුළු වුණා නම් ඇතුළු කරන්න දන්නවනම් ගොඩාක් විශ්වාසය ඇති වෙනවා. ඇති වෙන බාට විශ්වාසය පළ කරන්න පුළුවන්. ඉතින් මේ කිනා කැමැතිද මේ ඒ වගේ නිතර නිතර හිත ගැස්සෙන වගේ වෙලාවල් වල ඇවිල්ලා වැටෙන්නේ ආනාපානෙටද නැත්නම් වැටුණාට පස්සේ ආනාපානෙට යන්න ලේසිද නැත්නම් අපහසුද කියන කට උත්තරේ දෙන්න සභාවට ආවට වැඩක් නැහැ ලියන්නේ නැහැ ඈ එතකොට ඒ තංගෙන් ඔය හදන්නේ පුපුරු පුරා උදේටත් තියෙනවා ඔය අතගාලා බලන්න ගැට පුපුරලා ඇති දැන් අංගට එන්න හදන්නේ ඔය වයස හොඳයි ඒ නිසා ලියනකොට හැම වෙලාවෙම මේ මේ වැඩේට මුල් වෙලකන අපි ගත්තේ ආරස්සාවට ගත්තේ මූල කර්මස්ථාන නැත්නම් සතියනේ. මේ ගැස්සෙන්න ඉස්සලා හෝ ගැස්සුණාට පස්සේ වැටෙන්නේ සතියේද? එහෙම නැත්නම් ආනාපානද කියලා දන්නවනම් ඒක සමීකරණයකට දාපු ගමන් මේ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙනවා. ඉබුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ මොන කෙලෙසියාත් මොන සැපාවත් මොන කංකරච්චලියාවත් දුකාවත් ඉතින් ඉස්සරත් සතිය නම් පස්සෙත් සතිය නම් ඒ අතරමැද කද්දාවත් කෙලෙස් නැහැ කියන්නේ. ඉතින් මේ මූලධර්ම දැනගන්න අපිට කැළඹෙන වෙලාවට දැනගන්න ඕන නිතර නිතර එනවනම් මේට ඉස්සෙල්ලා ආනාපානෙ පවතින සතියේ තිබුණේ ගැසුණට පස්සේ ආනාපානෙ පවතින සතිය කියන එක විතරයි අපි දැනගන්න ඕනේ. අතරමැදේ හිතවිල්ලක්ද වේදනාවක්ද තදකමක්ද නුරුස්නාග ඒක වැඩක් නැහැ. ඒක අහෝසි වෙන්න පුළුවන්. ඒ ඒ පව් ඒ කෙලස් අහෝසි වෙනවා මුලයි අගයි දෙක සතියෙන්ද තියෙන්නේ කියන එක බලන බැල්මෙම දැක්කේ නැතත් අනේ ඒ බැල්ම තමයි යෝගාවචරයට හම්බෙන අරසාව. ඒකට ඒක ලියන්න ඕනේ මම මේ ආනාපානේ මේ හිස ගැස්සෙන්න ඉස්සෙල්ලා ආනාපාන දිගේ මම බැස්සේ. ගැස්සුණාට පස්සෙත් එන්නේ ආනාපානේ කියන දෙක ලියා ගන්න තරම් පෞරුෂත්වයක් නැත්නම් ඉදිරිපත් කිරීමේ ශක්තියක් sannivedanayak තියෙනවනම් ඒක යෝගාවචරයෙන් ගලවන්න පුළුවන් ශක්තියක් ලෝකේ නැ ඕනේ යන තැනක ඒක තියෙනවා තමයි. මොන තරම් හැලහැප්පිලක් වුණත් ඉස්සරහ තියෙන සතිය පස්සෙත් තියෙන සතිය. ඒ දෙක මැදට අහු වෙන ඕනම කෙලෙසයක් අහුස් වෙනවා කියලා හිතාගන්න. මොනම කෙලෙසයක්වත් තියන්න බෑ. මුලත් සතිය නම් අගත් සතිය නම්. මේ ලොකු විශ්වාසයක් එන්න පටන් අර ගන්නවා කෙලස් තියෙනවා. ඒ කෙලස් කොටු කරපු ගමන් සතියෙන් කොටු කරපු ගමන් ඒ කෙලෙසට අනිත් කෙලෙසෙත් එක්ක අත්පත් අත්වල බඳින්න බෑ. ඒ කියන්නේ කෙලස් පුච්චු පුච්චු කෑලි වලට කැඩෙනවා. එතකොට ඒගොල්ලෝ ඉවරයි. දැන් අපි සබන් ගන්නකොට මොකද කරන්නේ? ඒ තෙල්ලන්සු අටේට සෙවල පට්ටයක් හැදෙනවා. තෙල්ලන්සෝ යා වුණොත් අතේ ග්‍රීස් අත. සබන් යන්නේ නැහනේ. තෙල් යන්නේ නැහනේ. සබන් ගාව ගමන් පුංචි පුංචි තෙල්ලන්සෝ වටේට සෙවල සෙවල පට්ට හැදෙනවා. ඒකට අංශු දෙකක් යා වෙන්න බෑ. එතකොට වතුර දාවම හොදලා යනවා. සතියත් කරන්නේ ඔක්කොම කෙලෙස් අතර මැදට රිංගනවා. රිංගලා කෙලෙසෙන් කෙලෙසට අත්වල බඳ ගන්න දෙන්නේ නැහැ. කෙලෙසෙන් කියන්නේ යා යා දෙන්න දෙන්නේ නැහැ. ගැම්ම කණ්ඩ දෙන්නේ නැහැ. හැමතැනින්ම සතිය රිංගවනවා. එතකොට සබන් දාලා තේදුවා වගේ අර ග්‍රීස් ගතිය, තෙල් ගතිය අයින් වෙලා අතපිරිසිදු වෙනවාගේ තමයි තේරෙනවා කෙලෙස් නැතිකම නෙවෙයි තියෙන්නේ කෙලෙස් වල කඳවුරු බඳින්න දෙන්නේ ගැම්ම කණ්ඩ දෙන්නේ කස කැවෙන්න දෙන්නේ හැමතැනම පුළු පුළුවන් වෙලාවේ සතිය දාන එකයි කරන්න තියෙන්නේ දැම්මත් ඒක හිටියත් ඒක සමාදම් වෙන්නත් ඕනේ කාටවත් ඒ වැඩේ මට කරලා දෙන්න බෑ මම්මයි ඇහුවේ මම්මයි හිතුවේ මම්මයි කරේ ඕන දැන් නම් මට පේනවා නිකන් වීදුරු බාණ්ඩ අහුරනකොට අතරමැදට හැමතැනම පිදුරු දානවා නම් පිදුරු කියන්නේ වටන දෙයක් නෙවෙයි. මත් විදුරු කර්මාන්තයක් කරන්න බෑ. ප්‍රවාහනයක් කරන්න බෑ පිදුරු නැතුව. ඒ විදුරුයි වටින්නේ පිදුරු නෙවෙයි ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕන කියලා පිදුරු නැතුව විදුරු විතරක් දැම්මොත් වැඩක් නෑ. අතරමැදට හැමතැනම පිදුරු දාන්න. ඉන්නේ සති කියන්නේ පිදුරු වගේ එකක්. ඒක නිකන් මේ ෂොකබ්සෝවර් එකක්. ඔක්කොම දරා සිටින එකක්. නිකන් හිතන්න මී පැණි විතරක් තිබ්බොත් මේ වදේ මැද තියෙන මැද තියෙන මී ඉටි ටික නැතුව මීපැණි පවත්වන්න බෑ. ඒ මීපැණි වලට වැඩිය වටිනවා මීපැණි හරිම සදාස්වාකාර ක්‍රමයට මීටියෙන් හදනවා. මීමැස්සා හරියටම මීපැණි ගුලිය අල්ලගෙන ඉන්න පුළුවන් කෝෂයක්. ඒකයි මීපැණි වල තියෙන දුස්රාවිතාවේ 100%ක්ම ගැලපෙනවා. ඒකට මී ඉටි විසි කරාට මී ඉටි නැතුව කවදාත් මී මීපැණි වල මේ ප්‍රවාහනයක් කරන්න බෑ. ඒ නිසා ඕනේ කෙලෙසයක් ඉස්සර පස්සර නිකන් තලගුලියක් කරන ඔතන්නේ පොලිතින් එකකින් ඔතලා ඊට පස්සේ මේ ටිෂු පේපර් එකකින් එතුවට පස්සේ ඒක ඒක ඒක කැබාටපත් වෙනවනේ. නැත්තම් විකුණන්න බෑ බිස්නස් කරන්න බෑ. නිසා කෙලස් වලට එන්න දෙන්න අතරමැදට සතිය දාන්න බලන්න සතිය මේ හැම තැනම රිංගලා එයා අල්ලා ගන්නවා මේ වදේ තියෙන මීටි ටික වාගේ සබන් වල තියෙන ඒ කාබන් අණු ටික වගේ ඊට පස්සේ තෙල් කුණු වලට yaadෙන්න බෑ. තේරුණාද? තේරුණයි කියනවා වහල කර. ඉසරණ සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේයන් වෙත ගෞරවේණි. මා කලින් දින සමූහ භාවනාවේදී අත්මි සමූහ භාවනාවේදී අත්විඳි ආනාපාන සතියෙන් ලද අත්දැකීමක් හා සම්බන්ධවයි. ඊයේද සවස පරිරංක භාවනාවේදී පෙර දාසයේම මගේ ශරීරය දරදඬු වී හුස්ම හා සිහිය පමණක් පවත්වමින් යන බව පෙනුණා. කලින් දින වගේ ගොරෝසු ගති තද ගති දැනුනේ නැත. අත්පා නොසෙල්වි එකට තද වී පෑ දෙකක් පමණ තිබුණා. මා ඒ කාලය තුල නිවනම අවබෝධ වේවා යන අරමුණ ඇතිව ආනාපාන සතියෙන් හිත තබාගෙන හුස්ම රැල්ල බලා සිටියා. කලින් දින වගේ নানা විවිධ දේ දුටුවේ නැත. ආලෝක ධාරා පමණක් වෙනස් වෙමින් යන හැටි දුටුවෙමි. මේ අවස්ථාවේ මා විශාල සතුටක් වින්දෙමි. ඒත් සවස 3ට සමුහ භාවනාවට සූදානම් වන බව මට දැනී ගියා. මා හුඟක් අමාරුවෙන් ශරීරයේ තිබූ බැඳීම් වලින් ක්‍රමයෙන් ඈත් වුණා. පියවසිහිට පැමිණුණා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ දියුණුවක් මා ලබා ඇත සිතමි. මා ඉදිරියේ ඇති වූ සිද්ධීන් හා බලන විට මට සතුටක් දැනුණා. ඒ සතුට මා නිවනට අදාළව ඉදිරියට ගියා නම් මගේ සතුටද තවත් වැඩිය. මේ සතුට ලබාගත්තේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම නිසායි. මම ඔබ වහන්සේට දෙපා නැමද මගේ ප්‍රණාමය පුද කරමි. මට තවත් උපදෙස් අවශ්‍ය නම් ලබා දුන මැනවි. ඔබ වහන්සේට දීඝාසිරි පතමි. මේ වගේ දේවල් කෙරෙකොට මට නිවන ලැබේවා කියන තමයි ඉතින් තියෙන කක්කය. ඒ කක්ක කැලලත් නැත්තම් ෂෝක්. තමයි හේතු සම්පාදනය කරනම් ඵල ලැබෙනවා. ඵල අඬා ඵල වලට අඬා වැටෙන්න යන්න එපා. තමන්න තියෙන හේතු සම්පාදනය කරන්න ඒ ඒ තියෙද්දි ඉල්ල හිටියොත් මට මේක ලැබේවා කියලා එතකොට අර න්‍යාය ධර්මයට නින්දාවක් වෙනවා. හේතු සම්පාදනය තියවම් ඵලේ එනවා. මට නිවන ලැබේවා කියලා කරන්න ඕන කම නැහැ. ඒ කරන්න ඕන දේ කරන්න. ඒ කරන්න විශ්ව විශ්වාසයි. ඒ කරන්න ඒකටම ලෑස්තිච්ච මනසකින් මොකට යඬ වැටෙන්නේ. ඒතරතුරු තියන ප්‍රතිඵල තියනනේ ප්‍රතිඵල ලැබේ. ඒ නිසා නිවන පතන්න බෑ. පතල කවදාවත් නිවන ලැබෙන්නේ නෑ. නකෝපණිතම් බික්කවේ ඉච්ඡේ උපත්තබ්බං කියලා බුදුරජාණන්සේ දේශනා කළ තිනවා. මේ ලෝකේ කිසිම දෙයක් පැතුවට ලැබෙන්නේ නෑ. අදාළ පින ඕනේ. පින තියෙනවා නම් නොපැතුවත් ලැබෙන්නේ. මේක පොඩ්ඩක් පටලවලා තියෙන්නේ බුද්ධ ආගමේ මේ ප්‍රාර්ථනා කිරීම උගන්වලා තියෙනවා. මට මේ ඉන්දියාප්පයක් වගේ එකක් පූජා කරලා මට විසාකා වෙන්න ලැබේවා, බිම්බිසාර රජුර වෙන්න ලැබේවා, දීර්ඝ පිස්සු කියලා මේ ඉන්දියාප්පයක් දීලා තියෙනවා. ඒක ලියලා ඉල්ලනවා. ඉන්දියා පෙරල් වගේ දිග ප්‍රාර්ථනාවක් කියනවා. පිස්සු. බුරියානි එකක් දෙන්න කතා නොකරන එකයි ඉන්නේ. ඉවරයි. ඉතින් ඒ ඒ ඒ අනුක අනුපිළිවෙලත් අපේ පිළිවෙලක් නැහැ. මේ පුංචි මොන හරි කරලා පිං වාක්‍ය විතරක් කියනවා. කෙල කෙල වැක්කිරනවනේ කෑදර කමේ. මේ පොඩ්ඩක් දීලා විශාල දෙයක් බලාපොරොත්තු වෙනවා. හරියට මේ මේ මේ গোল্ডන් කී එකේ සල්ලි දාලා වගේ. අන්තිමට වැටිච්චාම গোল্ডන් කීත් වැටෙනවා සල්ලිදාපෙකත් වැටෙනවා. බැංකුවේ දැම්මම ඔය වැඩේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ මේ තියෙන කෑදරකම පිනෙත් පේනවා. භාවනාවෙත් පේනවා. අනේ මට නිවන ලැබේවා කියලා කියනවා. ඒක මහා ලොකු හානියක් වෙන්න නිසා නෙවෙයි කියන්නේ. මං කියන්නේ අපේ හිතේ තියෙන කෑදරකම බලන්න. කලයුත්ත සම්පාදනයේ කෘත්‍ය සම්පාදනයේ වෙලා තියෙනවා නම් මොනවද අඬා වැටෙන්නේ? කවුද එහෙම කියලා තියෙන්නේ? බුදුජානන්සේ කියලා තියෙන නිවන පතන්නේ කියලා. පතල වැඩන්නේ කරන්න ඕන ටික කරවා නොබෙදුවත් හම්බ වෙනවා ඒකට. නැත්නම් නිවන ලැබේවා නිවන ලැබේවා කියලා පතපත හිටියට කරන දේ කරන්නේ නැත්තම් බෑ. මම කියනවා කරන දේ කරලත් නිවන පතනවා නම් ඒක අනවශ්‍ය කාලේ නාස්ති කිරීමක්. කරන දේ හරිනම් මේ ප්‍රාර්ථනාවෙන් තොරව ඊටත් එළිය සතුටක් වෙන්න ඉඩ තිබුණා. ඒකට කියනවා මේ මේ නෛර්යානිකත්වය කියලා. ධර්මයේ නෛර්යානිකත්වය තමයි නම කියලා මට දෙන්න කියලා ඉල්ලන්න එපා. කරන්න ඕන දේ කරන්න. එතකොට ලැබෙන්න ඕන දේ නිසි ප්‍රමාණයෙන් ලැබෙනවා. ඉල්ලලා ගත්තට වැඩිය බොහෝම වටිනකමක් තියෙන නිසා අපි ශාක්‍ය පුත්‍රයෝ වශයෙන්, ශාක්‍ය දීතාවන් වශයෙන් සාසෙන්ද කරන්න ඕන දේ කරන්න, ප්‍රතිපදාවට කරන්න ඕන දේ කරන්න, ඵලාපේක්ෂාවෙන් තොරව. ඒකම නිවන. ඒකම නිවන. ඒ නිසා මේකත් නතුව කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පින්වත් ස්වාමින්වහන්සේ මම ආනාපාන සතිය යෙදුණෙමි. ටික වේලාවක් යන විට ආස්වාස ප්‍රස්වාස අඩුවී ගියේය. එය පපුව මැද ඊතා කුඩා පරාසයක මට දැනුනේ ඒක මගේ ශරීරය වැක්කිරෙන්න පටන් ගත්තා. එය මට දැනුනේ පොම්පයකින් හුලං ගසන විට ටික ටික පහතට යන අයුරුයි. හිස පහතට නැමුණු පසු මගේ උදරයේ සිට පිටේ පිටුපසට වේගයෙන් ආස්වාද ප්‍රස්වාස දැනී ගියේ. ඒ ආකාරයට පස් වතාවක් පමණ සිදු වී ඉබේම දිග ආශ්වාසකින් නැවත හුස්ම ගෙවි ගොස් නැවති නැවත උදරයේ දෙසට ගියා. මේ ආකාරයට පිළිවෙලකට පැය එකහමාරට වැඩිය ආනාපාන සතිය කිසිම අපහසුතාවයකින් තොරව සිටීමට හැකි වුණා. දේරුවන් සරණයි. ඔව් මේ විදිහට මුල් මුල් වෙලාවෙදී වගේ ටිකක් හැල හැපිලි සහිතව ගියාම මේකම නන්දනාත කරනවා නම් විශ්වාසයකින් එන්නේ එන්නේ අර තියෙන හැල හැපිලි නැතුව සුමුදුව එහෙම නැත්නම් Tamanට අදිමොක්ඛයක් නිසකව විශ්වාසයෙන් යුක්තව යන්න පුළුවන්. අපි පළවෙනි දවසේ යනකොට කොතනක් යන්නේ ටිකක් පාර අහගෙන තමයි. ඒ පාරම දෙවසාව තුන්වෙනි වතාව හතරවෙනි වතාවට යනකොට පටන් ගත්ත තැන ඉඳලා හරියටම තැනට යන්න පුළුවන්. දකින් දකින් හන්දිය දිගේ තැකි මේ හන්දිය හැරෙන්න ඕනේ නැහැ. මේ හන්දිය හැරෙන්න ඕනේ නැහැ. මේ හන්දිය හැරෙන්න ඕනේ නැහැ. ඔන්න ඕක හැරෙන්න ඕනේ නැහැ කියලා කියන වගේ එන්න පටන් ගන්නවා. ඉතින් ඕක දිගට පුහුණු කරන්න විශ්වාසය ඇති වෙනවා එතකොට. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ මම අද උදය කාලය තුල පැයකමාර පමණ සක්මන් භාවනාවේ නිරත විය. වරහන් වේලාවල් දෙකකදී එම අවස්ථාවේදී පාදයේ පොළවට ස්පර්ශ වන ආකාරයේද වම් පාදයේ බිම තබන විට ශරීර සැහැල් වී දකුණු පැත්ත දෝලණය වෙන ආකාරයේද දකුණු පාදයේ බිම තබන විට කය සැහැල් වී කය වම් පැත්තට දෝලණය වන ආකාරයේද හොඳින් නිරීක්ෂණය කෙලිමි. පතුල්වල ඝන ස්ථාන ඝන ස්වභාවය පොළවට ස්පර්ශ වන විට පොළවේ ඇති දැඩි රළු බව මෘදු බවද පතුල්වල ඇති ඇති දැඩි බව හා මෘදු බවද වැටහිනි. එක්තරා අවස්ථාවකදී වම් පාදයේ ඔසවනවා, ගෙනනවා, තබනවා යනුවෙන් මාරුවෙන් මාරුවට සිතමින් යන විට මට කයේ කලින් තිබුණාටත් වඩා සැහැල්ලු ස්වභාවයක් දැනුනි. වරහන් ඇතුලේ ආයාසයක් නොදරාම ඉදිරියට යවෙන ස්වરૂපයකි. සක්මන් භාවනාව අවසානයේ පර්යංකට හිඳගතිමි. සක්මන් භාවනාව කරන විට කයේ ඇතිවන තෙරපීම සැහැල්ලුවීම් දැනුනේ තුනටිය ප්‍රදේශයේ සහ දෙපාසිතවයි. පරයන්ක භාවනාවේදී කයේ බොහෝ අවස්ථානවල දැඩි හිරිවැටීම්, බරගතිය, උණුසුම් ගතිය, සීතල ගතිය දැනිනි. ආනාපානයටම දිගින් දිගටම සිත තබාගෙන සිටින විට හුස්ම රැල්ලේ සිසිල සහ උණුසුමද නාසිකාග්‍රයේ අසලට මනාලෙස දැනිනි. මෙය ටික වේලාවක් යන විට දකුණු නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුල් වෙන බව දැනුණත් වම් නාසිකාග්‍රයේ ඇතුළට වම් නාසිකාග්‍රයේ අසලට නොදැනිනි. පැයකට ආසන්න කාලයක් පර්යංක භාවනාවේදී හුස්ම රැල්ලේම සිත තබමින් ගත කරන අවස්ථාවේ මුලදී සිරුරට පුදුම සැහැල්ලුවක් දැනුණ අතර පැය භාගයකට පමණ පසු කයේ නැවීම් ඇති ස්ථානවල දැඩි ලෙස හිරිවැටි සීතල බරගතියක් දැනිනි. මෙලෙස පර්යංක භාවනාවේ පැයකට ආසන්න කාලයක් ගත කරමි. දානය ගැනීමට ගිය අවස්ථාවලද එම ආහාරයේ ඇති ධාතුමය ස්වභාවය, රුදුමය ස්වરૂපය, වර්ණමය ස්වરૂපය සැමද සුවඳවත් බව මෙනෙහි කර ඒ සුද්ධාෂ්ටකයට ගැළපුවෙමි. මෙලෙස මේ දිනවල හැකි හැම අවස්ථාවකම සතිමත්ව සිටීමට උත්සාහ ගත්ෙමි. මගේ මෙමෙ භාවනාමේ සිත තවදුරටත් දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් දෙන දෙන සීක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. විශේෂයෙන්ම මේ පරියන්කේ විස්තර සක්මණේ විස්තර බලනකොට ඒ දැන කම්පන චංචල උණුසුම් සිසිල් ගති ශරීරාංග වලට හේතු කරන්නේ නැතුව බලා ගන්න ගියොත් ඔයිටත් වැඩි දියුණු. දැන් දෙපෙින කකුල නැමිච්ච තැන හිරි වැටෙනවා. මෙතන රිදෙනවා. පතුලට තදයි, පොළව මුරුදුයි, අරේ මේ කියලා පේන මේ ගති ස්වභාව ඒ ඒ ශරීරාංග නැතුව භාව වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් බලන්න පුළුවන් නම් භාවනාවටත් වැඩිය નિરાයාසයෙන් සිදු වෙනවා නැත්නම් විස්්‍රාම වෙන්න පටන් ගන්නවා හිත. ඒ විස්්‍රාම වීම වෙන්නේ නැතුව හිත දැඩි වෙන්නේ මේ ශරීරාංග ගාගත්තොත් කියන එක අපි ගොඩක් කීයේ සාකච්ඡා කරා. උන්චා මේ මට්ටමට එනකන් ඉඳලා ඒ ගති භාව ස්වභාව දකින්න හිත යොමු කරගන්න. හැබැයි ඕනකට වැඩිය කල්ැතු කරන්න ගියොත් භාවනාව අවුල් වෙනවා. හරියටන්ට ආවට පස්සේ එහෙම කරන්න පුළුවන් නම් තමන්ට තේරෙයි. වැඩි කෙරෙද්දි කරන්න ඕන වැඩි කෙරෙද්දි නැත්නම් ආයෝජන කිසිවක් නැතුව තමන්ට ප්‍රතිලාභ විතරක් ලැබෙන වෙලාවක් එනවා. එතකොට පුළුවන් තරම් කරන්න තියෙන එකේ විදිහටම යන්න ගන්න එක. ස්වාමීන් වහන්සේ අවසාන ඉදිරිපත් කිරීම ළමයි දෙන්නගේ එවනම් තියෙනවා. ඔය එනයි කියලා කිව්වා ආවේ නෑද? දැන් මේ අවසාන ඉදිරිපත් කිරීම ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ප්‍රථම වතාවටයි මෙම නේවාසික වැඩමුළුවට සහභාගී වුණේ. ගාල්ලේදී එක් දින වැඩසටහන් වලට සහභාගී වී ඇත. මට දැන් උවමනා වී තියෙනවා මගේ ස්වාම පුරුෂයාත් මගේ වයස අවුරුදු 17ක දියණියත් වයස අවුරුදු 12ක පුතත් සමග නැවත දින 4ක් හෝ 5ක වැඩසටහනකට සහභාගී වීමට ඇතනම් හොඳය කියලා මට ඊයේත් පෙරේදාත් සිතට දැනුනි. මේ සඳහා අපට අගෝස්තු අන්තිම දින හෝ සැප්තැම්බර මුලම දින ලැබෙනවා නම් ගොඩක් පිං. වරහන් ඇතුළේ අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයේ ඇති බැවින්. තෙරුවන් සරණයි. අපේ පින්නස් ස්වාමින් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේ පෞල් පිටින් එනවට මම කැමති නැහැ. ආපු ගමන් ඔය එක එකනාගේ උඩ සුපතුක් බලන්නයි. අර මේ නිසා මේ හතර දෙනා හතර හතරකට කපලා හතර වහල් කොට ඉල්ලන්න තියෙනවා මම හරි කැමතියි. එපා එක ගමකින් දෙන්නේ ගෙන්නන්න. එපා ගෙන ආපු ගමන් ඇයි හොඳයි. එක එක නයිවන්. අපි මේ යන්න හදන විමුක්තියක් ලබන්න. අපිට මැරෙන්න හම්බ වෙන්නේ නැහැ එකට. අපිට උපදින්න හම්බ වෙන්නේ නැහැ එකට. අපිට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ එකට. ඒ නිසා ඔය තියෙන සෙනෙහස මට නෑ. මොකද මගේ පපුව වේලිච්ච පපුවක්. බැඳලත් නෑ, දරුවොත් නෑ, පවුලකුත් නෑ. ඇඬුවට තනෙන් කිරියෙන්නෙත් නෑ. මම වේලිච්ච පුදුමාකාර නව නම් මාළු කොට කරුණාරත්. ඔහොම පුදුම වෙදී. කිසියම් කරුණාවක් කවදාවත් නැහැ. භාවනා කරන එකෙක් බහුවචනේ කතා කරනකොට මම කැමති නැහැ. Tamange වැඩ බලා ගන්න. මේ මෙතන ඉඳලත් භාවනා කරලා නෙමෙයි තියෙන පවුල ගැන කල්පනා කරලා ඉඳලා තියෙන්නේ. මේ රිට්‍රීට් එකේ. ඒක ලියලා තිනවා භාවනා උපක්ලේශයක් තමයි ඥාති විතක්ක. මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක කියවන ඥාති විතක්ක. ඊට පස්සේ එයා ඒක හොඳයි කියලා හිතාගත්තොත් කක්ක තමයි. ඒකට ගුරුරෙත් පෝරවැක් කරුවොත් එහෙම දෙන්නම අපායි. කරුණාකර මතක තියානින්න මේ භාවනා කරනකොට ඒ ලැබෙන ස්පාසුව තුළ ඥාති විතක්ක, අමර විතක්ක, ජනපද විතක්ක, පරානුද්යතා පරිසංයුත් විතක්ක වගේ මහ විශාල විතක්ක තකමේ සේරම කෙලෙස්. ඒක එනකොටම දන්නේ නැතු අනේ මේ මගේ හිත තියෙන මේ ඥාතීන් ගැනනේ මගේම දරුවෝ ගැනනේ ඒගොල්ලන්ගේ හිතසුව ගැනනේ ප්‍රතිපදාව ගැනනේ කියලා මේක වටේ හැත් බැඳෙනවා. කාටවත් තේරෙන්නේ නැහැ කෙලස් කියලා. මේක එන්නේ මේ අනිකර ප්‍රධාන කෙලෙස් නැති වුණාට පස්සේ හරි යට තිනව ගොජ දාන. මෙව්වත් එක තොරන් ගහන්න ගිහිල්ලා කොහේ යයිද කියන්න බෑ. නිසා කරුණාකර ඉව එනකොටම ලත්තනම ලොප් කරන්න. පොරවෙන් කපන්න තියන්න බෑ නියපොත්තෙම කඩලා දාන්න. මේ ආනාපානෙ ඉන්න කියලා තියෙන්නේ මට මේ ඥාති විතර්ක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඥාතින සෙන්සුරාදා හම්බුනොත් හොඳ, අගෝස්තුවේ හම්බුනොත් හොඳ, සැප්තැම්බරේ හම්බුනොත් හොඳ කොයි තරම් මුරුංගා ගහතික දිග ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. ඉතින් මටත් කියනවා පිටිපස්සෙන් එන්න කියලා. මං ඒ කියලා හිතනවා. ඕලගේ තරුංගල්ලන තරුං කැඩෙන නූල් දිගේ මම එන්නෙත් නැහැ. පිස්සෙක් කියවලු මීදුම තියෙන වෙලාවේ ටෝච් එක ගහලා රෑ මචං හඳට ගහගෙන හිටියොත් ඔය මීදුම පාර දිගේ යන්න පුළුවන් මම නගින්නද කියලා හැවලු. කියන්නේ එහෙනම් මං අල්ලගෙන ඉන්නම් ටෝච් එක ඔබ එන ඔක දිගේ හඳට අරුකළු විශ්වාස නැහැ ඔබ ටෝච් එක ඕෆ් කරුවොත් වැඩේ කියලා වෙනා කියලා ඔකළු බෑ කියලා. ඒ වගේ ඕගොල්ලෝ ගහලා තියෙන ටෝච් පාර දිගේ මම ගියොත් මමත් තමයි ඕගොල්ලන්ගේ වැඩේම තියෙන පෞලි කෑදරකම විතරයි. මට ඒ ගැන කිසිම වගවීමක් නැහැ මට සමා වෙන්න එන්නේ මේවට කියන්නේ ඥාති විතර්ක ඕලාරික ඕලාරික කෙලෙස් අවිනොට මේ සුකුම කෙලෙස් ඇවිල්ලා අපේ හිත වාහිලා ගන්න කිසිම අනුකම්පාවක් කිසිම දෙයකට අතදීමක් කරන්නේ නැහැ මොකද මේක කෙලෙසයක් වශයෙන් අඳුරගන්න අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මාහට පතුලේ තද ගතිය, කකුල ඔසවන ගතිය, තද ගතිය විටක පතුල පිටපැත්තේ වැඩියෙන්ද විටක මහපට ඇඟිල්ල යට වැඩියෙන්ද දැනේ. මෙසේ මෙනෙහි කරන විට කකුල්වල ගැස්සෙන ගතිය දනහිස හන්දියෙන් ඇදෙන ගතිය නිරීක්ෂණය කළෙමි. ඉන්පසු තුනටිය හරියෙහි පැද්දෙන ස්වභාවය නිරීක්ෂණය කළෙමි. එය තීව්‍රව දැනෙන නිසා දිගටම එහි පැද්දෙන ස්වභාවය නිරීක්ෂණය කළෙමි. මුල් කර්මස්ථානයේ යටිපතුලේ තදගතිය නිසා මම නැවතත් යටිපතුලට සිත යැව්වෙමි. එහෙත් මාහට වැඩියෙන් තුනටියේ පැද්දෙන ස්වභාවයම දැනෙන නිසා නැවතත් එය නිරීක්ෂණය කළෙමි. ඇවිදීම ලීවර පද්ධතියක ආකාරයට සිදුවන බව නිරීක්ෂණය විය. වම් කකුල ඔසවා ඉදිරියට යවන විට කලවා ඇටේ හිස උඩට කැරකෙන ස්වභාවයෙන් යුක්ත බව නිරීක්ෂණය කළෙමි. වම් පතුල පොළොවට තබා තද කරන විට කලවා ඇටේ හිස පහළට කැරකෙන ආකාරයක් හැඟුනි. ඒ ක්‍රියාවලියේදී තුනටියේ ඇටය පාපැදියක පෙඩල් දෙක යාකරන යකඩ පාරය වැනි යයි නිරීක්ෂණය හැඟුනි. ඇවිදින විට පාපැදියේ පෙඩල් කරන විට ඇතිවන ක්‍රියාවලියට සමාන ක්‍රියාවක් තුනටියේ සහ කලවයට වලින් වන ආකාරයක් නිරීක්ෂණය විය. තුනටිය පැද්දෙන ගතිය වැඩිවන වැඩිවන්න යටිපතුලේ තද ගතිය පිටපැත්තට වැඩි බවකුත් නිරීක්ෂණය විය. පතුල ඔසවන්නේ සිතවිල්ලකින්ද නැද්ද යන වග නොහැඟුනි. එහෙත් කකුල එසෙව්වාට පසුව ඉහත සඳහන් වන ආකාරයේ ක්‍රියාවලියක් සිදුවන බව නිරීක්ෂණය කළෙමි. ඔබ වහන්සේගේ ගෙන් ගෞරවයෙන් අවවාද සහ අනුශාසනා අපේක්ෂා කරමි. ඔබ වහන්සේට උතුම් තුන්වන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා. ඔය නැවත කියවන්නේ ශාරීරික කොටස් ටික අයින් කරලා පැද්දෙන කම්පන චංචල විතරක් කියවන්න ලිපිය. සක්මන් භාවනාවේ මං හට තද ගතිය මාහට තද ගතිය ඔසවන ගතිය තද ගතිය විටක ඒ ටික කියන්න බෑ සංකල්ප. විටක වැටුනේ. ඒ ටික කියන්න බෑ. ගැස්සෙන ගතිය, හන්දියෙන් ඇදෙන ගතියෙහි ඇදෙන ගතිය, පැද්දෙන ස්වභාවය නිරීක්ෂණය කළෙමි. තීව්‍රව දැනෙන දිසාවට දිගටම දැනුනේ පැද්දෙන ස්වභාවය නිරීක්ෂණය කළෙමි. එනිසා තීව්‍රව දැනෙන පැද්දෙන ස්වභාවය දැනෙන නිසා නැවතත් එය නිරීක්ෂණය කළෙමි. ඇවිදීම් ස්වාමීන් වහන්සේ ඇවිදීම කියන එකක් කියන්න එපාද? ඇවිදින්නට අවසර දෙනවා. මගේ ශරීර කැදී කියන්නේ නැතුව ඇවිදීම ලීවර පද්ධතියේ ආකාරයට සිදුවන බව නිරීක්ෂණය විය. ඉතුරු ටික නම් කියන්න බෑ ස්වාමීන් වහන්සේ කැලේමතු. ඒ තමයි ඔය ශරීර කැලේ දැම්මේ නැත්තම් කතන්දරයක් නෑ උතන. මේ භාව ස්වභාව වගේක් තියෙනවා. ඒක විතරක් ලියන රචනයක් ලියනවායි කියලා හිතා ගන්න. මේක මේක තේරෙන්නේ කය පැද්දෙනවා බඩ පැද්දෙනවා තමයි. අපි පැද්දෙන බව, පැද්දෙන ස්වභාවය, පැද්දෙන ගතිය විතරක් දිහා බලන්නේ හිටියොත් හොඳක් නරකක් නෑනේ. ඒ පැද්දීම හොඳ දෙයක්ද බරගතිය හොඳ දෙයක්ද හැලු ගතිය හොඳ දෙයක්ද කියලා විනිශ්චය එන්නේ නැත්නම් ඒකේන ආතතියක් එන්නේ ඒක පිළිබඳව අපි දැඩිවීමක් වෙන්නේ මේ ශරීරාංග ටික ගාගත්තොත් ඒ නිසා දැන් ඔය එන්න පටන් අරන් තියෙනවා තොරතුරු ඕක සල්ලාඩ කරන්න පෙරන්න ඕන එහෙම නැත්නම් හලන්න ඕන හරලා පුළුවන් තරම් රචනෙ ලියන්න බලන්න ඕනේ මේ ශරීරාංග වලට හේතු නොකර එතකොට තමයි තේරෙන පටන් අරගන්නේ දැන් මම ඉන්නේ ධාතු මනසිකාරේ මේ ධාතු මනසිකාරයේ රහත් වෙච්ච එකනට දෙන්නට එක තාලෙට තේරෙන්නේ. බුදුජානනාංශයට දේවදත්තට එක තාලෙට තේරෙන්නේ. එතෙන් යන්න ලේසිනේ අපිට අපි දන්නවනේ ක්‍රමේ. ඉතල මේක එන්න අරින්න ඕනේ. මේකක් අත හිතලා කරපුවා නෙවෙයි. ඉබේ වෙන දේ හිතලා කරුවා ප්‍රශ්නකුත් නැහැ. මේකෙදි මේ ශරීර අංග කොටස් ටික දන්නලා මේක දිහා බලාන ඉන්න පුළුවන්ද? මේ මුළු දවසේම මේක දැක ගන්න මට ලැබෙන විදියට. එහෙම නැත්නම් මනාපමනාප දෙකෙන් තොරව ටිකක් මේකෙන් ඈත් වෙලා මේක දිහා බලනින්න ගත්තොත් මේක විකාරයක් තියෙන. එහෙම නැත්නම් ෆුල් රෝබෝ කෙනෙක් නැත්නම් ලිවර් මැෂින් එකක් වැඩ. සවිනාස් කැට් ෆෝක් එකක් වගේ දැනුණා. ඈ අර මොඩල්ස් යන විදිහට කැට් ෆෝක් එකක් වගේ දැනුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අර තාරාව තාරපැටව මඩේ යනවා වගේ දැනුණා. ඒ වගේ හැඟුණා ස්වාමීන් වහන්සේ වෙයි තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ ඔක්කොගෙම පේන්න තියෙන්නේ අපිට මට පුළුවන් මම දිහා වෙන කෙනෙක් බලන විදිහට බලන්න. මේකට බුදුරජාණන්සේ පරතෝ කියන වචනේ පාවිච්චි කරනවා. අනාත්මේ වැටහෙනකොට නැත්නම් වටහ ගන්න ඕනේ නම් ශුඤ්‍යතෝ තුච්ඡතෝ රීතතෝ අනත්තතෝ පරතෝ කියලා දෘෂ්ටි කෝණ පහක් තියෙනවා. මේක හිස් දෙයක්. රිත්තයි මේක මේ මවා පාන්න අපි දඟලුවාට මවා පෑන දෙයක් නැහැ. මේක මේ උලඟට කෙල් දැල්ලක් හෙල්ලෙනා වගේ වැඩක් මෙතන තියෙන්නේ. අඹ දැල්ලක් හෙල්ලෙනා වගේ රූකඩයක් නූල් වලට නටනවා වගේ. තුච්චයි. අනත්තයි. පරතු මේක අනුන්ගේ මගුලක්. විශේෂයෙන්ම නම් හිතාමතා කරන දේ නැතුව මේකට යන්න දුනොත් කිසිම කරදරයකට මේක යනවා. මම යා ඕනේ නැහැ. මම නැතුව යනකොට බැලුවාම තන්නේ කඩ රූකඩ නාටකමක් එහෙම නැත්තම් කියනවනම් මේක මේ විසුළු දර්ශන කියලා තියෙන්නේ. අපි කියන විසූක දර්ශන කියලා බුදුරජාණන්සි කියලා තියෙන්නේ. කොමඩි ෂෝ එකක්. කොමඩි ෂෝ එකක් යන්නේ. ආන ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් හැම කෙනෙක් දිහාම මේකට අපි ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන තෝතෝ අරපල කියන රණ්ඩු කරන දෙයක් නෑනේ මේකේ තියෙන්නේ නිකන් මේ ඌලඟට වැන්නේ කෙහෙල් දැල්ලක කතාවනේ තියෙන්නේ එතකොට එන්නේ ආතතියක් එන්නේ නෑ Tamanට බලාගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා. ඒ ඉතින් අපි ඊයේත් පෙරදත් කොහොමද සුද්ධ කරගත්ත නේද මේ ගති භාව ස්වභාව තේරුම් ගන්න ඕනේ කියලා. දැන් ඔක ලියනකොට පලාතකවත් තිබිලා නැහැ නේ. ස්වාමීන් වහන්සේ පරයන්කේ නිසා මට මේක දාගන්න ලියාගන්න අනිත් දවසේ තව ගෙදරින්ද වැඩ කරනකොට මටත් එතෙන්ටත් ඇවිල්ලා කියලා දෙන්න යායිස. නෑ ස්වාමීන් වහන්සේ. නෑ. දෙසරයක් විතර ආගත්තාම ඇති ස්වාමීන් වහන්සේ. 1 2 3 වෙනිදරේ කන්න ගහන්න ඕනේ නෑ. නෑ ස්වාමීන් වහන්සේ. බුදුහාමුදුරුවෝ කියලා දෙනවා 1 2 3 බුද්ධ සරණං ගච්ඡාමි ධම්ම සරණං ගච්ඡාමි සංඝ සරණං ගච්ඡාමි ဒ ුතියම්පි තතියම්පි එසා 1 2 3ට ඇත්තටම බුදුහාමුදුරුවෝ අවසර දීලා තියෙනවා ඒකේ අවසාන බිඳුව දක්වා වාසිය ගන්න හදන්නේ හරි අපි යනවා පොඩි උන්ගේ වැඩේ අවසරයි ස්වාමීන් ගෞරවනීය ස්වාමීන් වහන්ස මා සක්මන් භාවනාවේ යෙදී සිටින විට මගේ পায় වේදනාවෙන් පෙළුණි. එය මගහැර මම මට හැකි තරම් භාවනාවේ යෙදී සිටියෙමි. අවටින් ඇසෙන ශබ්දවලට මගේ සිත යොමු විය. තවත් විටක මගේ සිත භාවනාවේම යෙදුනි. ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට පළමුවෙන්ම සිතුවිලි සිතට ගලා ආවේය. වාඩි වී සිටින විට මගේ පාදක රිදෙන්නට විය. ඒවා මගහැර භාවනාවේ භාවනා කරන විටද අවටින් ඇසෙන ශබ්දවලට මගේ සිත යොමු විය. ස්තුති. ඔව් ඒකෙදි මේ මේ ප්‍රශ්න දෙකක් මතුවෙනවා. සක්මන් භාවනාවේදී දෙන්නකො මයික් එක. අපි අරස් ප්‍රශ්න අහමු උසාවි ඉස්සරහ තියාගෙන. සක්මන් භාවනා කරනකොට සද්දෝල ඉඳලා ඒ අතරමැදි මම නැවතත් හිත භාවනාවට ගත්තයි කියලා ඔකේ වාක්‍යයක් තියෙනවානේ. මොකද්ද භාවනාවට ගත්ත කෙනකින් අදහස් කරන්නේ? මම මගේ වම් පාය දකුණු පාය කියලා ඒක මෙනෙහි කරා. එතකොට මේ වැඩේ හරියද නැද්ද කියලා කොහොමද දන්නේ? දැන් සද්දේ ඉන්නකොට නම් සද්දේ ඇවෙනවා. දැන් සද්දේ පාමං වමට ආවා. මට මම මෙනෙහි කරා. හිත වමට ගියාද නැද්ද කියලා කොහොමද දන්නේ? ඒ වමට ගියාද නැද්ද කියලා මම කර කරෙද්දී මම ඒකේම සිතුවිල්ලෙද්දී මට ඒක දැනුණා. ආනේ දැනෙන හැටි කොහොමද කියන්නේ? දැන් මේ මම ගියේ මගේ හිත ගියේ වමට මගේ හිත ගියේ දකුණට දැන් තිබුණේ හොද්දක වේදනාවකනේ. මෙන්න මේ ආපු බව හිත බොරුව කරනවද ඇත්තටම වමද නැත්නම් හීනයක්ද කියලා මේක උරගා බලන ක්‍රමේ අපි ඒක දාන බරපතල වේදනා ප්‍රත්‍යක්ෂණය කරනවා කිය. කොහොමද සාති කරලා කියන්නේ මගේ හිත මෙහෙම කරනකොට නැවත භාවනාවට ආවට පස්සේ වමට ගියා දකුණට ගියා කියලා කොහොමද දැක්කේ කොහොමද දන්නේ කොහොමද අත්විඳින්නේ කොහොමද අත් දකින්නේ මම ඒ සිතුවිලි සිතුවිලි ඒවා එතනින් ඉවරයි කියලා හිතාගෙන ආය භාවනාවෙම යෙදුනා. හිතවිලි ඉවර බව හරි භාවනාවට ආපු බව දන්නේ කොහොමද? දැන් වමට ආවයි කියලා එහෙම නැත්නම් ආනපන සතිය කරනකොට හිතවිලි වලට ගියා සද්ද වලට ගියා මම ආයෙත් භාවනාවට ගත්තා. කොහොමද දන්නේ භාවනාවට ආවද කියලා? ආනපනට ආවයි කියලා කොහොමද දන්නේ? එතකොට මං හුස්ම ඉහළට ගන්නවා 15ට ගන්නවා මම එතකොට මෙනෙහි කරා. මෙනෙහි කරනකොට හුස්මටම හිත ගියාද නැද්ද කියලා කොහොමද දන්නේ? මෙනෙහි කරපේක හරි එතෙන් යනකම් ලකුණු ලැබෙනවා. දැන් මේ අස්සය වතුර එක ළඟට ගෙනිච්ච එක බිව්වද දන්නේ නැහැ. කොහොමද දන්නේ මේ ආස්වාස ආස්වාසෙට හිත ගියා ප්‍රසවාසෙට හිත ගියා වමට හිත ගියා දකුණට හිත ගියා කියන එක කොහොමද Taman දැනගන්නේ? දැනගත්තේ. ඒ ඒක තමයි කමටහන්. අනිත් දවසේ ගියාට පස්සේ භවනාව කරන්න ඕනේ. හිත සද්දවලට නොයා, වේදනාවලට නොයා ආනාපානෙ ගෙනියන්න බුදුහාමුදුර අපට උපදෙස් දුන්නා. මට ඒ වෙලාවේදී පරයන්කේදීම, ධක්මනේදීම මතක් වුණා භවනාට ගන්න, භවනාට ගනින් කියලා කිව්වා. මෙනේ කරා කොහොමද දන්නේ ගියාද නැද්ද? කියලා ගිය බව, එතන අරමුණට හිත ගිය බව සහතික කරන්න, අත්දකින්න, අත්විඳින්න හැම වෙලාවෙම සාක්කියක් දෙනවා. තද්ද ගිය බවට කණෙන්නේ ඇහෙන්නේ. කකුලට හිත ගියා නම් දැනෙන්නේ පතුලටද, ධන හිතටද, උරිස්සටේටද තේරෙනවනේ. ආස්වාද ප්‍රසආසයට ගියාම ශරීරේ කොතනටද දැනෙන්නේ කියලා තේරෙනවනේ. එතකොට එහෙම කිව්වොත් කොතන දැනනවා කියලාද කියන්නේ වම තියෙනකොට කොතෙන්ද දැනෙන්නේ? කයට සාපේක්ෂව කොතන දැනෙන්නේ? ඇඟිලි වලට දැනෙනවා. එච්චරයි මං අහන්නේ. මට කියන්න ඕනේ මම සද්දක ඉන්නකොට මං දැනගත්ත වැඩේ ජෝම් බාස්ට ගිහිල්ලා කියලා මම ගත්තා වමට. එතකොට මට ඇඟිලි දැනුණා. එතකොට මං අහනවා මොකද්ද? මොකද්ද දැනුනේ? ඇඟිලි වලට ගිය බව දන්නවනේ. ඇඟිලි වලට මොකද්ද? පපඩමක් පාගනවා වගේ දැනනද? අනිනවා වගේ දැනනද? සීතලක් දැනනද? කම්පනයක් දැනනද? නිශ්චල දෙයක චංචල දෙයක් වදිනවා වගේ දැනනද? මොකද්ද දැනෙන්නේ? රලු රලු ගතියක් දැනෙනවා. ඔය වචන දෙක තමයි මම මේ අඬන්නේ. ඕක දෙනකන් අඬන්නේ. මම මේ වමට වම යනකොට වමේ ඇඟිලි වලට රළු ගතිය දැනෙනවා 100ක් ලකුණු එතකොට ආස්වාස් ප්‍රසආතයට සාපේක්ෂව ආස්වාසයට ආවයි කියලා කොතනද දැනෙන්නේ මොනවද ඒක මට හුස්ම ගන්නවා කියලා මට ඒක දැනුණා. ඇඟේ කොතනද? ඇඟේ ගත්තොත් ඉස්මුදුනටද, නාසයටද, ඇතුළටද, පපුවටද? නාසයට. මම කට උත්තර දෙනකන් ඉන්නවා. හරි. එතකොට නාසයට දැනෙන්නේ සීතලක් උණුසුමක්ද, පිටිමදින ගතියක්ද, සහැල්ලු ගතියක්ද, බර ගතියක්ද, වෙහෙසක්ද මොන වගේ එකද? සහැල්ලු ගතිය. අනිත් දවසේ ලියනකොට ඔය අමතක වෙයිද? නෑ. ආයෙසරේ සක්මන් කරන්න ඕනේ. කරලා බලන්න ඕනේ. වමට කලබලාස්සේ වැද්දේක ඔන්න ඇවිල්ලා වමට දැම්මා හිත. වමට ගියා. ගියාට පස්සේ බලන්න කොතෙන්ද වැටුනේ? මොකද්ද වැටුනේ? දැන් ඊට පස්සේ අභ්‍යාසයක් එනවනේ ඔයාට. වමේ ඉඳලා දැන් දකුණට යනවනේ. භාවනාවෙමයි. එතකොට දැන් වමේ ඉඳලා දකුණට ගියා කියලා දන්නේ කොහොමද? එතකොටත් එතන වදින තැනක්, හැපෙන තැනක්, හැපෙන විදියක්. ඒ ආස්වාසි කරනකොට දැනෙන ප්‍රසවාසි කොහොමද දැනෙන්නේ? හරිම ප්‍රායෝගිකයි. කොතනින් හරි මුල අල්ලගත්තට පස්සේ ඒක නිකන් මුලක් දුවනවා වගේ දිගට යනවා. මේක නිකන් වැලක් වැවෙනවා වාගේ. අත්දැකීමක් එක දිගට යනවා. අපිට ඕන කරලා තියෙන පොඩි මත යමක් කියනකොට ඒක වග වෙලා, සහතික වෙලා අද්දුටු ප්‍රත්‍යක්ෂය වார்த்தාවට ගන්නයි හදාන්නේ. ඒ නිසා ඔය ඔය කොලේ හැර දීපු නිසා තමයි මට පුළුවන් හරස් ප්‍රශ්න ගිහිලා අඳුනලා දෙන්න. ඒ නිසා ආයෙසරයක් සක්මන් කරන්න. දැන් අද යනවා දැන් ආපහු. නෑ සක්මන් කරනවා. සක්මන් කරනවා. ඊට පස්සේ ආයෙත් කොලයක් කියලා ගන්න ආයෙත් පෑනක් කියලා ගන්න අර වාක්‍යයත් එක්කම ලියනවා. දැන් අපි යනවා මෙයාගේ නම මොකද? ඇහුන්නේ මෙත්සානි. හරි. අපි කියහම බලන්න. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස මම සක්මන් කරන විට පැදුරේ රළු බව මට හොඳින් වැටහුණි. ශබ්ද ඇසෙන්නට විය ඒ විට මගේ භාවනාවට බාධා විය. දකුණු පය වම් පය යනුවෙන් වටහා ගත්තේ නිතර නිතර කීමෙනි. පැදුරේ සක්මන් කරන විට පැදුරෙන් පිටට යන විට එවිට සීතල ගතියක් දැනුනි. විනාඩි 5ක් කාලයක් හොඳින් සිතේ භාවනාව රැඳුනි. ශබ්ද ඇසුණු විට මගේ ඇඟ තිගැසුනි. එතකොට ඔතන ලියලා තියෙනවා මේ රණු පැදුරේ රළු ගතිය. එතකොට ඒක වැටෙන්නේ Tamange පතුලේ විලුඹටද මැදටද ඇඟිලි වලටද කොට්ට වලටද කොහෙද කියලා කියන්න පුළුවන්ද නැත්නම් පොදුවේ හැමතැනම වැටෙනවා පොදුවේ හැමතැනම වටිනවා බෝරු අනිදාස බලන්න ඕනේ දැන් රළු පැදුරේ යනකොට රළු පැදුරේ රළු ගතිය වැටෙනවා දැන් ඒක වැදෙන්නේ සුපතිට්ඨිත පාද වගේ කෙලින්ම මෙහෙම පාද හිටනවා නැත්නම් විලුඹ තියලා මෙහෙම ඇඹරෙනවද නැත්නම් මෙයා කියන විදිහට ඇඟිලි වල හිටිනවද එක එක නාගේ වෙනස් එතකොට වමේ එහෙම දැනිලෙවල අපි තප්පරයක්වත් යන ඉස්සලා දකුණට යනවනේ. දකුණට ගියාම තේරෙනවා. එතකොට දැන් ලනුපෙදෙන පිටපැන බුගම ඕන සීතල තේරෙනවා. අනිත් වගේ ඒ දැනෙන දේ තන කොතනද කිව්වොත් හරියටම මෝල් ගහ කිරි ගහට මෝල් ගහින් යනවා වගේ තේරෙනවා. ආන්නේ තොරතුරු ටික ගණ්ඩායි මම ඔය කොළ දීලා පෑන් දීලා යාලුකම් කරගෙන පවත්තානේ. ඒකට පරියංක භාවනා කෙරුවේ නැහැ. ඒක තමයි. කිව්වා කෙරුවා. දීලා තියෙනවද? හොඳයි. කියමු බලන්න. විනාඩි 5ක කාලයක් භාවනාව හොඳින් සිදු වුණින් පස සිතුවිලි ගලාගෙන ආවා දැනුනි. ඒ විනාඩි 5කින් භාවනා වුණා කියලා කොහොම අපි දන්නේ? Taman කොහොමද දැනගත්තේ? විනාඩි 5ක් භාවනා හොඳට වුණා කියලා දැනගත්තේ කොහොමද? හුස්ම ඉහළට ගැනීම පහළට ගැනීම හොඳින් සිදු වුණා. කොතනද දැනුනේ? නාසයේ. එතකොට දැනෙන්නේ සීතලක් උණුසුමක්ද, සැහැල්ලුවක්ද, කම්පන චංචලයක්ද මොකක්ද දැනෙන්නේ? සැහැල්ලුවක්. මේ මේ අන්තන් තොරතුරු ඉල්ලගත්ත. දැන් අනිත් දවසේ බලනකොට ආස්වාසේ සැහැල්ලුවද ප්‍රස්වාසේ සැහැල්ලුවද නැත්නම් ආස්වාසේ ආයාස කරයි ප්‍රස්වාසේ හිමීට සැහැල්ලුයි. ගන්න හුලඟ සීතලයි පිට වෙන රස්නයි කියලා තොරතුරු ගොඩාක් තියෙනවනේ. අන්නේ තොරතුරු අහුලා ගන්න. ඒ තොරතුරු තමයි ඔය ගානක් විභාගයට කියලා ගානක් ලියනකොට ප්‍රශ්න පත්‍රයේත් ප්‍රශ්න පත්‍රේ ගාන ආයේ උත්තර පත්‍රේ ලියන්න එපායි අපිනේ. ඔව්. ඊට පස්සේ ඒක සුළු කරන්න එපායි. මේක වීජ ගණිතෙන්ද කියලා සුළු කළා උත්තරේට ඉරි දෙකක් ගහනවනේ. ඔව්. ඒකට උත්තරේ තමයි ওই භාවනා කරනකොට ලැබෙන මේ අත්දැකීම. ඒක ලිව්වේ නැත්නම් නැත්නම් උත්තරේ ඉරි දෙක ගැහුවේ නැත්නම් ලකුණු කපෙනවනේ. ඒ නිසා කියනෝනේ මට වැටුණා වම තියෙනකොට ලනු පෙදුරේ රළු ගතිය මගේ පයේ විලුඹට. මගේ පයේ ඇඟිලි වලට. ඒක තෙරපෙන එකක්ද විස්තර පුළුවන් තරම් දීපු ගමන් එතකොට ප්‍රශ්න පත්‍ර ලකුණු කරන එක නම් මොන දිහා බලන්න ඕනේ ආ මේ ළමයා ගාන ලියලා තියෙනවා සුළු කරලා තියෙනවා උත්තරේ තියෙනවා ඉරි දෙකක් ගහලා තියෙනවා එතකොට ආන්සර් තුනක් තියෙනවා ගාන කියන්න ඕනේ සුළු කරපු හැටි කියන්න ඕනේ උත්තරේ කියන්න ආශ්වාසය කියන්න ඕනේ මෙනෙහි කරයි කියන්න ඕනේ හැපිච්චි උණුසුම සිසිලස කම්පන ලියන්න ඕනේ ඒ ඒ තුන ගාන දිනා වගේ මම මේ ආනපානෙ බලන්නේ ආස්වාසිය බලන්නේ කියලා ලියනවා. එතකොට මෙනෙහි කරලා මම මේකට සද්දෝට යන දේ හිත මෙතෙන්ට යදෝන එක දාන සුළු කරනවා වගේ. එතකොට මට දැනෙන සීතල ගතිය, සහැල්ලු ගතිය තමයි උත්තරේ. තේරෙනවද? ඔව්. දැන් අපි ආය යනවා පැයක විතර සක්මන් භාවනාවකට. ඊට පස්සේ ඒක ඒකේ විස්තර ටිකත් සභාවට ඉදිරිපත් කරනකොට වෙන කවුද මේ පොඩි කට්ටියකින් වෙන කතා කරන්න කැමති භාවනා කරපුවායි. එදෙන විතරයි. ඔව් ඒක නිසා මේ භාවනා කරන අය එතකොට අපිට ඒක ලොකු මේ දොර කවුළු විවෘත වීමක් වෙනවා මොකද වෙන්නේ කියලා. ඉතින් මට අහන්න තියෙන පොඩි උන් දෙන්නගෙම ඕගොල්ලෝ එව්වා මට කියන එකක් නැහැ. ඕගොල්ලන්ගේ හිතට එන හිතවිලි මොන වගේ ඒවා දෙන්නේ? කැමතිද කියන්නේ? මොන වගේ හිතවිලි දාවේ කියලා? ලැජ්ජ වගේ හිතෙන දේවල්ද නැත්නම් ආස හිතෙන දේවල්. මොනවා හිතට ආවේ? භාවනා කරනකොට මතක නැද්ද? සෙල්ලම් කරනවා හරියම. කරන්න තියෙනවද කරපුවද? කරපුවා. කරනකොට තමන් ගුටි කාපේවද මතක තුනේ තමන් ගහපුවේවද? ගහගත්තේව නෙමෙයි. ওই වයසේ ඉන්නකොට මටත් හිතෙනවා නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ කියලා මටත් හිතෙනවා. මං ආවට ගන්නෑ ඔයගොල්ලෝ දෙල්ලමට. ඒකයි වෙලා තියෙන්නේ. මං ආවොත් ගන්නවද? මොන්න පිස්සුද මේ නායකයත් එක්ක මොන දෙල්ලන්ද නේ? ඒ නිසා ඒක එක ඒවට නරක වෛර කරන්න එපා. ඒ ඒ ක්‍රීඩා හිතවිලි ඒ කාලේ හැටි. ඒව නරකක්වත් මොකක්වත් නෙවෙයි. අපි බලන්න තියෙන හිතවිලි ඇස්සේ. ආනාපාන හිත ගන්න කියනකොට වරෙන් කියනකොට එනවනම් තක්මන් කරනකොට වමන දකුණට යනවනම් හිතට කියන බොහොම හොඳයි හරීම කීකරුයි. ඔටිය තෙල්ලම් කරපන්. හැබැයි කියනකොට ඇවිල්ලා ආනාපානි කරපන්. හිතකට වම දකුණ කරපන් කියලා ඒ එන හිතවිලි වලින් ඒත් අල්ලන්න පුළුවන්. මේක යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා වගේ එන හිතවිල්ලෙත් ඇතුළත ඇතුලේ මොනවද තියෙන්නේ මට සෙල්ලම් කරන්න හිතෙනවද මොකද හිතෙන්නේ කියලා තොරතුරු ඇතුල් කෙරුවට වැරද්දක් නැහැ වර්තාවක් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ කරුණු ඉදිරිපත් කරන්න මයික් එක අතර ගන්න එක අපි ඉස්සරහට හදන්න ඕන ඔන්න වගේ වික්ත ප්‍රතිබල ශිෂ්‍යෝ ප්‍රයක්ත ප්‍රතිබල දරුවෝ එතකොට ඒගොල්ලෝ හෙලි කරාට පස්සේ අපිට පුළුවන් හොඳ නම් නරක නම් නැත්නම් අපිට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මම සන්තෝෂ වෙනවා. අපි යනවා දැන් සක්මන්ට. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.